ගෞරවනීය <coughs> ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ වංගවාරಂತಿ භදන්තේති බ්‍රාහ්මනෝ යමාහ උක්ඛිප වංගවාරಂತಿ අබික්කන සුමේද සත්තං ආදායාති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වම්මික සූත්‍රය සරුවචනාංශයේ විසින් දේශනා කරන ඉච්ඡ වටන සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ තවත් එක අංකයක් අද ඒ සඳහා අපි මේ තාක්කල් මේ සූත්‍රෙ දිගේ ආපු ගමන සිහි කළොත් මුළු සූත්‍රෙටම නම ලැබිලා තියෙන්නේ ඒ වම්මික කියන නමෙන් වම්මික කියලා කියන්නේ තුඹසකට නැත්නම් උඹහකට පාලියෙන් කියන නම. ඉතින් මේ සූත්‍රයේ ගැම්මක් ඇති කරගන්න ඒ හුඹහා රාත්‍රියේ දුන් දමන බවත් දවල්ට ගිනිගෙන දැවෙන බවත් සඳහන් කරනවා ආයිත් ඊට පස්සේ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා එතන ඉන්න සත්පුරුෂයෙකුට නැත්තම් සද්ධර්මයේ දැන ගැනීමට කැමැති මේක ඇත්ත දැනගැනීමට කැමැති කෙනෙකුට කියනවා ආයුධයක් ගන්න එක හරන්නේ කියලා. ඉතින් මේ තාක් ඒ කතා ප්‍රවෘත්තියේ උපමේය ගලපන්නේ මේ හුඹහ වශයෙන් සඳහන් කරන්නේ දවල්ට දැවෙන රාත්‍රියට දුන් දාන තමන්ගේම ශරීරයටයි ඒ දේ පිළිබඳව නැත්නම් මේ ශරීරය පිළිබඳව නැත්නම් මේ කය පිළිබඳව ඇති ඇති දැනගන්න කැමති කෙනාට සුමේද කියලා මෙතන නමක් දීලා තියෙනවා. සුමේද කියලා කියන්නේ ඥානවන්ත කියන කයි උප්පත්ති ඥානවන්ත. එතකොට බ්‍රාහ්මණයා මෙතන සඳහන් වෙන්නේ සරුවච්චන් වහන්සේ. සරුවච්චන්සේ කියලා දෙන්න හදන්නේ මේ තමන්ගේ කය පිළිබඳව ඇති හැටිය. ඉතින් ඒකෙන් චේතෙන්දී ආයුධයක් ගෙන්නේ කියලා කියනවා දිගට හරන්නේ කියලා තියෙනවා. මෙතන ආයුධය වශයෙන් පෙන්වන්නේ තමන්ගේම ප්‍රඥාවයි තමලක දාන්න තියෙන ප්‍රඥාවයි ඊට පස්සේ ආයුධය මේ හරණකින් අදහස් කරන්නේ අඛණ්ඩව සතතව අතරක් නොතබා දිගට කරන අභ්‍යාසයයි. ඉතින් මේ විදිහට මේ උඹහා ආරම්භ පටන් ගන්නතර පස්සේ පළවෙනියෙන්ම යාට අවිද්‍යාව දොර දොර බාවක් දොර කවුලක් විදිහට හම්බ වෙනවා අගුරු දොරක් විදිහට. එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා යාවුදේ අරගෙන ඒ අවිද්‍යාව දුරලන්නේ කියලා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට මතක් කරලා දෙනවා තමන්ගේ මේ ප්‍රඥාව පාවිච්චි කරලා තාම තමන් අඳුරගත්තේ නැති නමුත් තමන්ට අහිමි කර වූ ඒ නොදැනීම දුර්ලංවේ කියලා. ඉතින් ඒ ඒ නොදැනීම නැත්නම් අවිද්‍යාව කෙනෙකුට පාර දෙන්නේ දෙවිදා දෙවිදියකට එකක් තමයි අපපටිපත්‍ය විද්‍යාව කියලා තමන් දන්නේ නැහැ. ගොඩක් දේවල් දන්නේ නැහැ. ඒකට මේ බමුණා ඉදිරිපත් වෙනවා ඒ දෙ කියලා දෙන්නේ. ඒකට මේ අපරිපත්‍ය අවිද්‍යාව අපි ලෝකේ දුරුවන් කරන්නේ අධ්‍යාපනය හරහා. අධ්‍යාපනයෙන් කෙනෙකුට අපි තොරතුරු දෙනකොට ඒ කෙනාගේ නොදැනීම දුරු වෙනවා. නමුත් අවිද්‍යාවේ තව කොටහක් තියෙනවා. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා වරදවල තේරුම් අරගෙන තියෙනවා මේ ඇත්ත බොරුව වශයෙන් බොරුව ඇත්ත වශයෙන්. ඉතින් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දුරු කරනවා කියන එක ප්‍රායෝගිකව වැර කරන දෙයක් නෑ. අර වගේ අධ්‍යාපන ක්‍රමයකින් හෝ රේකී ක්‍රමයකින් ඒක දුරු කරන්න බෑ. එයා වැඩකට දාන්න ඕනේ. එයා වැඩකට දැම්මට පස්සේ ඒ වැඩෙත් වැඩි ලැබෙන ප්‍රතිඵලත් ඒකට යාම දෙන අර්ථකථනය තරහ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ මිනිසා මොන මොන අගයන් ආඩම්බරයන් සහිත මොන විදිය ඇදහිම් සහිත මොන විදිය දික්ටි සහිත මොන විදිය යෝනිසමනස්කාරයක් ඇති කෙනෙක්ද කියලා එයාගේ තියෙන මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ තමන් දන්නවා කියලා හිතානින්න කියලා කියන එක. අන්නේ දන්නවයි කියලා හිතාන ඉන්න එක ඒ කෙනාට හඳුන්වා දෙන එකේදී භයානකමක් තියෙනවා ඒ පුද්ගලයා සමහරලාට උපදෙස් දෙන්න පිළිබඳව විශ්වාසය බිඳ ගන්න තියෙනවා මේ මාට නිග්‍රහ කරනවා කියලා. මගේ දැනුම හත්ල සලකනවා කියලා. ඒක නිසා ඒ අපටිපත්‍ය අවිද්‍යාව වගේ නෙමෙයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව ඇති අවිද්‍යාව තියෙන කෙනත් එක්ක වැඩ කරනකොට ඉතාමත්ම ප්‍රවේශයෙන් වැඩ කරන්න ඕනේ ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයට හානි වෙන්නේ නැති වෙන විදිහට නමුත් මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව තමයි ළඟ තියෙන තාකල් හතුරෙක් හතුරෙකුට කරන දඬුවමකට වැඩිය හොරෙක් හොරෙකුට කරන දඬුවමකට වැඩිය Taman Tamanට දඬුවම් කරගන්න. ඉතින් මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දුරු කිරීමට ප්‍රතිපත්‍ය අවශ්‍යයි. ඉතින් මේ දෙක මෙතනදී ඉස්මතු වෙනවා. මේ තමන්ගේ ඥානය යොදවන්න ඕනේ එකක් දන්නේ නැති දේ අහගන්න දෙක තමන් තුළ ක්‍රියාත්මක වෙන විවංචක බව, චාටු කතා, ෂට බව, මායාවී බව ඒ ඒ වෙනකොටම තමන්ගේ පෞරුෂත්වයට හානියක් නොවන විදිහට සිදුවෙන හැටි පෙන්වන්න. ඉතින් ඒ නිසා එතනදී ඒ අවිද්‍යාව දොර භාව දොර කවුළුව අයින් කරන්න කියනවා. එතකොට යාට මේ ද්වේෂය නැත්නම් තරහව, ක්‍රෝධ, උපායාස පේන්න පටන් ගන්නවා. ඉඳපු ගමන් තමන්ගේ වෙස් පෙරලෙන බවත් ඉඳපු ගමන් මාරාවේශ වෙලා යක්ෂාවේශ වෙලා වගේ වැඩ කරන්න පටන් ගන්න බවත් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒ ಗುಣචරිතයකට ප්‍රධාන බාධාවක්. කෝප වෙච්ච වෙලාවට තරහ ගිලාට තමයි නොගැලපෙන දේවල් කරනවා. ඒක නිසා ඒක එකවර ගලවන්න බෑ. නමුත් ඒක උනත් අවධියක් ඇති කරගන්න ඕනේ. මේ තරහව ඇති වුණාට පස්සේ අර අසවලයි කිරුවේ අහවල් දේ නිසා මට තරහ ආවේ මම අහිංසකයි මේක මේ තරහින් ඉස්සලා මම මට මේක නිසානේ උනේ කියලා ඒ තරහෙදී උඟව දෙනෙක් ඒ අවිද්‍යාවම තමයි බාහිරේ කවුරු හරි හොයා ගන්නවා මේ තරහව ඇති කරාට නමුත් බාහිර කෙනෙක් වෙන්න තියෙද තියෙනවා නමුත් තමන්ට තරහව ඇති වෙලා මෝරලා අමාවට ලක් වෙන්නේ ඉස්සෙල්ලා මේ තරහ ඇති වෙන ක්‍රියාවලිය බලන්න හිටියොත් බාහිර හේතු නිසා හෝ අභ්‍යන්තර හේතු නිසා ඇති වෙන මේ තරහේ පාලන ශක්තිය වැඩි වෙනවා අප්‍රමාදී වෙන්න වෙන්න. ප්‍රමාද වෙන්න වෙන්න තමන් තරහට දාතේක් තමන්ට තමන්ම ඒ දායි තමන්ගේ තරහවට යට වෙලා තමන්ට මුණත් පීයෙන් අනගන්න වහකණ්ඩ තව කෙනෙක් මරන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ක්‍රෝධ පායාස කියන නැත්නම් ක්‍රෝධය තරහවත් ඒ වගේම ඒකෙන් ඇති වෙන විශාල වෙස්පරලියක් කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ. ඒක ඒ බමුණා කියනවා ඒක උගුරු අල්ලන්න වෙනවා. මේ කවුරු කොහොම Tamanda තරහ ඇවිස්සුවත් තරහ කුප්පවත් තමන් කරන හැම ක්‍රියාවකම තමන් දැවෙනවා. ඒක නිසා තරහව පෙන්වන්නේ තරහ ආවට පස්සේ තව කෙනෙකුට ගහන්න කියලා හොඳටම ගිනිගෙන දැවිච්ච යකඩ ගුලියක් අතර ගන්න කෙනෙක් වගේ කියලා. අනිත් එකන දමල ගහලා පුච්චන්න හදනවා කියලා ගන්නකොට ඉස්සලම අත පිච්චෙන්නේ Tamange. තරහවේ තියෙන ඒ වගේ මුල දවන ගතියක්. එහෙම නැත්නම් තව කාට හරි ගහන්න කියලා අසුචි පිටක් අතර ගන්න නැත්නම් අසුචි තරවිච්ච යකඩ ගුලියක් අතර ගන්නවා. ඉතින් ඒකෙන් ගහලා අනිත් එකනට ඉල්ල කරන්න ඉස්සලා Tamange අතයි කෙලසෙන්නේ අසුචියෙන්. Taman කෙලසෙරතු අනුකලසන්න බෑ. ඒ නිසා තරහව කොයි කෙලවරෙන් ආවත් අර වගේ විනාශයක් ඇති කරන නිසා ඒ තරහව උදුරලමඬ අයින් කරගන්න ඒ බමුණ අර සුමේදට උපදෙස් දෙනවා. එතනින් ගියාම අර දෙවන් සංධියක් හම්බ වෙනවා. උඹ ආහාර කරනකොට දෙවන් සංධියේදී මේ අලුත් තොරතුරු මේ අලුත් දැනුම එනකොට ඒ කිනාතුළු විචිකිච්ඡාව පහළ වෙනවා දැන් මම මේ බ්‍රාහ්මණය අල්ලාගෙන මේ ඔබ ආහාරද්දී මට යම් යම් නොදන්න දේවල් අත්දකපු නැති දේවල් හම්බ වෙනවා. නමුත් ජන විඥානයේ මිනිස්සු අතර මේ මොනක්වත් නැහැ. ඉතින් මේ මිනිස්සු සන්තෝෂෙන් ජීවත් වෙනවානේ. ඉතින් මම මේ මොකද මේ මේ අමුතු පාරකද යන්නේ මම මට වැරදිලාද එහෙම නැත්නම් මත් වෙලාද එහෙම නැත්නම් මට গুপ্ত දෙයක් වෙලාද කියලා ඒ යෝගාවචරයට ගොඩක් වෙලාවට මේ හරි පාරේ යද්දිත් මොකද ඒ තරම් ඒ වෙනසක් දකින්න මේ පාරේ. සාමාන්‍ය ලෝකේ තියෙන දැනුම, සාමාන්‍ය ලෝකේ තියෙන සැප, සාමාන්‍ය ලෝකේ තියෙන සත්‍ය, සාමාන්‍ය ලෝකේ තියෙන හුදේකලා වගේ එකක් නෙවෙයි මෙතන කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ සැකය එකිනාගේ දෝෂයක් නෙවෙයි. ඒ වගේ හැබෑ වෙනසක් වෙන හැමතැනකදීම සිද්ධ වෙනවා. ඉතින් මේ සැකය දුරු කරගත්තේ නැති තාක්කල් ඒක කාන්තාරක මැදි වුණා වගේ දිශා මාරු වෙනවා කියලා කියන්නේ. කොයි පැත්තටද යන්න ඕන තේරෙන්නේ නැහැ. දෙමං අන්දියක පමා වෙන කෙනා ගැන කතා කරනකොට කියන්නේ තමන් පිටිපස්සේ හොරෙක් කෙලවගෙන එනවා නම් තමන්ගේ ගමන් මල්ල උස්සගෙන යන්න හොරකම් කරන්න ඉදුවගෙන යන කෙනා දෙමං අන්දියක් හම්බෙලා ඒ පාරද මේ පාරද කියලා තේපර බබා හිටියොත් අර පිටිපස්සෙන් ඉන්න හොරා ඇවිල්ලා එක්ක මෙයාව මරලා නැත්තම් දඬුවම් කරලා තමන්ගේ ගමන් මල්ල හොරකම් කරගෙන ඉන්නවා. යායුතු පාරේ දිගටම යනවා නම් අර හොරත් එක්ක තියාගෙන ආපු වෙනස ටිකට පවත් ගන්න පුළුවන්. ඒ නිසා මේ සැකේ නිසා අපි සෑහෙන දුරට මේ ක්ෂණය පන්න ගන්නවා. ලැබිච්ච ක්ෂණ සම්පත්තිය පන්නගෙන තියෙනවා. ඒ නිසා අපි සංසාරේ අනන්තවත් මේ වගේ ප්‍රස්තාවල් එන්න ඇති. නමුත් ආපු වෙලාවල් වල අපි අර මම දන්නවා මට තේරෙනවා කියලා තෝරාගෙන තියෙන වැඩි පාඩම්. ඒක ඒක ස්වභාවිකයි. ඒක කාටවත් දොස් කියන්න බෑ සංසාරගත සත්‍යයේ තියෙන ගතියක්. මොකද මේ වේගයෙන් කරගෙන ඕනේ වස්තුවක කේන්ද්‍රාබස කේන්ද්‍රාබිසාරි බලය කේන්ද්‍රාපසාර බලය කියලා දෙකක් තියෙනවා. පිටතට යම් තාක් වේගින් කි වේගයක් කරගෙන දෙයක් විශ් කරනවා නම් එහා සමාන විදිහට ඇතුළට ඇද ගැනීමකුත් තියෙනවා. ඉතින් මේ දෙකෙන් දෙකක් තියෙනවා. මොකද දෙන්නේ දන්නෙත් නැහැ. ඒ අහුවෙච්ච බලයට එළියට විශ්වෙන්න පටන් ගත්තොත් එළියට යනවා. ඇතුළට අහු වෙන්න පටන් ගත්තොත් ඇතුළට අහු වෙනවා. ඉතින් මේ දෙකක් තියෙන බව දැනගෙන මේක අවස්ථාව හැටියට ප්‍රයෝජන ගන්න විචිකිච්ඡාවෙන් තොර මනසක් නැත්තම් දෙකිඩි දෙකිඩියාවෙන් තොර මනසක් එහෙම නැත්තම් අදිමොක්ඛයක් සහිත මනසක් ඇති කරගන්න ඕනේ. ඒක විශාල සාන්තියක්. හරියට ඒ විචිකිච්ඡාව දුරුවන් කරගෙන ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් ලැබුවා නම් එහෙම නැත්නම් ඇති හැටිය දකින ගතියක් එහෙම නැත්නම් යථාභූත ඥානීයක සීයාවක් ඇති වුණා නම් පසු කාලීන ආචාර්යවරු කියලා තියෙනවා ඒක චුල්ලසෝතපන්න තත්ත්වයක් කියලා. ඒක නාදී එක හටගන්ම ඉඳලාම සිද්ධිය ඇති වෙන හැටි බලලා මිසක් අවිනිශ්චය කරන්නේ නැහැ. ඒ නිසා දේවල් දැකලා එයා මේ දැනට මතුවලා තියෙන ප්‍රශ්නේ විනිශ්චය කරන්න යන්නේ මුල හොයන ගතියක් තියෙනවා හේතු හොයන ගතියක් අන්නේ හේතු එනකොට ඒක ඒ ඥාණයෙන් පිරෙහෙන්නේ නැතුව මැරුණොත් කදාකත් අපාගත වෙන්නේ නැහැ කියලා කියනවා නියත ගතිකයි කියලා. මේ තරම් විශ්ව කතා කරාට පස්සේ ඊගාවට අද දවසේ මාතෘකාවනේ වංග වාර කියලා ඒ මේ වංග කීඩියක් ඊගාව අවස්ථාව දකින්න. ඉතින් එතනදී මේ වංග වාරයක් ගැන මේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රේලිකාව නැත්තම් මේ ප්‍රශ්නේ සරුවචන් වහන්සේ ඉදිරිපත් කරනකොට එනතයි බමුණගෙන් අහනකොට මේ මොකද්ද කියන එක සරුවචන් වහන්සේ කියන්නේ මේ නීවරණ ධර්ම පහ. එහෙම නැත්තම් මේ සමත භාවනාව නැත්තම් චිත්ත භාවනාව නැත්තම් සමාධි ශික්ෂාව. ඉතින් මෙතන යනකොටත් මේ වෙනකොට සෑහෙන සෝගයක් අපි ඒව ගැන කතා කරලා තියෙනවා විචිකිච්ඡාව ගැන. එහෙම නැත්නම් ද්වේෂය ගැන. අතනින් මෙතනින් එන පාර සකස් කරගන්න ගොරෝසු ඒ වගේ තත්ත්ව අයින් කරාට පස්සේ ඒ යෝගාවචරයා ඒ සඳහාම අපකප්ප වෙලා වැඩ කරන්න වෙනවා. මේ නිවන ධර්ම පහත් එක්ක ඒ නිවන ධර්ම පරිඋත්ථාන කෙලෙස් කියලා තමයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. මෙතෙක් වෙච්ච මෙතෙක් විස්තර කර මඟ සලකනවා කියන තියෙන්නේ විතික්‍රම කෙලෙස් එනත සමාජ නීති උල්ලංඝනය කරන මට්ටමට සකස් කරගන්නයි මෙතෙක් විස්තර කරේ. දැන් සමාජ නීති උල්ලංඝනය වෙන්නේ නමුත් Tamange හිත දෝෂ වෙන්න තියෙන විදිහට පරිඋත්ථාන කෙලෙස් දැප්පෙට දමා ගන්නද දමනීයද කරගන්නයි මේ සමත භාවනාවක් නැත්නම් සමාධියක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ පරිඋත්ථාන කෙලෙස් සහ විචිකම කෙලෙස් කියන දෙක පිළිබඳව දැන ගැනීම සඳහා භෞෂත භාවය ගැන සඳහන් කරනවා නම් වීතික්‍රම කෙලස් කාටවත් කරන්න බෑ එලි නොකර එලි වෙනවමයි වීතික්‍රම කෙලස් කියලා කියන්නේ සමාජ නීතියක් උල්ලංඝනය වෙනවා අනික් කෙනෙක් දකිනවා එයා වැරද්දක් කරනවා කියලා එහෙම එහෙම නැත්නම් අනික් සතෙක් හරි දකිනවා ඒ කියන්නේ ඒක ආචාර ධර්මයක් දෙවන්නේක් සම්බන්ධයි සතෙක් මරන්න, වරකමක් කරන්න, කාමීත්‍යාචාරයක් කරන්න, බොරු කේලම් හිස් වචන කතා කරන්න දෙවන්නේක් සම්බන්ධයි. එතකොට ඒක රහස්‍ය කරන්න බෑ. ඒක සමාජයට විවුර්තයි. ඒ නිසා වරි කරන සමාජ නීති උල්ලංඝනය කිරීමක්. එහෙම නැත්නම් කියනවා විචක්‍රමණය වීමක් කියලා. සමාජයේ පවතින නීති රීති විචක්‍රමණය වීමක්. කඩාවිද දැමීමක් වෙනවා. ඉතින් ඒකට යථා කාලේ දඬුවම් හම්බ වෙනවා. ඒ සමාජයේ සාධාරණ සමාධියක් නම් යථා කාලේ දඩුවම් හම්බ වෙනවා. ඒ වෙලාවටම නොලැබුණත් දඬුවම් ලැබෙනවා. මොකද ඒක දැන් වාර්තාගත වෙලා තියෙන්නේ. මේ පරිඋත්තාන කෙලෙස් වල වෙලා තියෙන්නේ තාම ඒක ක්‍රියාවට නැගිලා නැහැ. හැබැයි ක්‍රියාවට නැගෙන්න ඕනේ ගොජේ. ගැම්ම, ජවය ඇති වෙමින් පවතිනවා. ඉතින් මේ පරිඋත්තාන කෙලෙස් පිළිබඳව සීමාවක් නැත්තම්, පාලනයක් නැත්තම්, ඉක්මීමක් නැත්තම් මෙතෙක් නොතිබුණාට ඕනම වෙලාවක යාතින් විතික්‍රමණයක් වෙන්න පුළුවන්. උල්ලංඝනයක් වෙන්න පුළුවන්. ඒක නිසා විතික්‍රමණයක් උල්ලංඝනයක් ගැන නොතකන ඡන්දපරස පුද්ගලයෙකුට වඩා සීලයක් ගැන සලකන බලජ්ජාව ගැන හිතන ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට හොඳට තේරෙන පටන් අර ගන්නවා වෙනදාට වඩා තමන්ගේ හිත අසීලාචාරයි කියලා. තමන්ගේ හිත පාහරයි කියලා. තමන්ගේ හිත චපලයි කියලා. ඉතින් එතකොට ස්වයං විවේචන වැඩි වෙන්න පටන් අර ගන්නවා. මොකද මෙතෙක් කල් ඒ ගැන තැකීමක් කරේ නෑ. ආචාර ධර්ම ගැන තැලකුවේ නෑ. සීල ගැන හිතුවේ නෑ. ශිෂ්ටාචාරකම ගැන හිතුවේ නෑ. සීතල ගතියක් ගැන හිතුවේ නෑ. නමුත් ඒක මොන හරි ක්‍රමයකට මේ බමුණා කියපු දේ අහලා කරගත්තට පස්සේ අර පේනවා මම දැනට නම් සිල්වන්තයෙක් තමයි. නමුත් මගේ හිත කිසිසේත්ම දැමිච්ච ගතියක් නෑ. දමණය වෙච්ච ගතියක් නෑ. ඒක කොච්චර දෝ කාමරාගේ පරිණාම. ඒක අර මේ ආයාසයෙන් නතර කරගත්තට තේරෙනවා කොයි හරි අවස්ථාවක් ආවොත් මේක නිසා කාමීච්ඡාචාරයට යන්න ඉඩ තියෙනවා. සතෙක් මරන්න ඉඩ තියෙනවා. ඕරකමක් කරන්න ඉඩ තියෙනවා. බොරුවක් කියන්න ඉඩ තියෙනවා කියලා. ඒ වගේම ද්වේෂයේ ඇතුලේ තියාන වසංගකන හිටියට ඒක පරිසරය ලැබුණොත් සත්ව ඝාතනයක් නැත්නම් මොන හරි අපරාධයක් වෙන්න තියෙනවා. ඒ චීන මිද්දේ කියන එක මේ වෙලාවේ අපි මොන හරි ක්‍රමයකින් අවදි කරන් තියාගෙන හිටියත් දන්නේම නැති වෙලාවක තමයි නින්දට වටන් ඉඳ තියෙනවා. උද්දච්ච කොක්කොච්ච කියලා අතීතය ගැන පශ්චාත්තාප විමස අනාගතය ගැන තැවෙන ගතිය මේ වෙලාවේ අරමුණ ගැන හිතලා හෝ නැත්නම් වෙන සංසිද්ධියක් නිසා එළඹ සිටියට ඕනම වෙලාවක මේ දෙකෙන් දෙපැත්තට වැටෙන්න ඉඩ තියෙනවා. කඹේ ඇවිදින මිනිස්සයා දැන් සමබර වුණාට ඒක ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් අරසවුන් නැත්නම් වැඩෙනවා. ඒ වගේම විචිකිච්ඡාව කියලා අපි කතා කරපු ඊයේ කතා කරපු මේ සැකය භයානක දෙයක් බව දන්නවා. නමුත් කිසිම පදනමක් නැතුව සැකේ මතුවෙන්න පුළුවන්. මෙන්න මෙවැනි තත්ත්වයක් කරදී තමයි රකින්න සීලය එච්චර සාතික කරන්න බෑ. ඒ නිසා සීලතාවට තේරෙන පටන් අර ගන්නවා මේ කය වචන දෙකෙන් ඇති වෙච්ච ඇති වෙන්න ඉඩ තියෙන දුස්චරිත නතර කරාට හිතේ ගොනුවක් නැතුව මේක සහතික කරන්න බෑ කියලා. ඒක නිසා ඒ කෙනාට සීල ශික්ෂාවේ ඉන්න කෙනාට සීලය ගැන අදි සීල ශික්ෂාට යෙදෙන කෙනාට අනිවාර්යයෙන්ම තේරෙනවා මේ ප්‍රභවය මූලාශ්‍රය සුද්ධ කරන්නේ නැතුව මේකෙන් නිපද වෙන අමුද්‍ර නිෂ්පාදන එච්චර පිළිවෙත සාතිකක් දෙන්න බෑ කියලා. එතන තමයි මේ අපි ඉන්න තැන අද. මේ භාවනාවෙත් උගක් වෙලාට වෙන්න පුළුවන්. සූත්‍රෙත් එතන තමයි තියෙන්නේ. ඊට පස්සේ ආට සිද්ධ වෙනවා මේ හිතේ පරිඋත්ථානේ වෙච්ච නැත්නම් යන්තම් නිින්දෙන් නැගිටලා නිදිකට කඩමින් තියෙන ක්‍රියාවත් වෙලා නැති මේ කෙලෙස් පිළිබඳ දැන ගැනීම. ඉතින් මේක භාවනා ලෝකේ ප්‍රධානම අභියෝගය. මේකේ බෞද්ධයන්ට ਸਰවඥාන්සේ 15 වෙනි ඉස්සර යුගයට වැඩිය පස්සේ ආපු සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ පරිඋත්ථාන කෙලස් නැති කිරීමට ඉස්සර තිබුණේ සමත ක්‍රමයේ පමණයි. නමුත් සර්වඥාන්ත විපස්සනා ක්‍රමයකට ගෙනත් දුන්න නිසා මේ බරපතල යුද්ධයක් නම් යුදෝපක්‍රම දෙකක් තියෙනවා. හොඳට සූත්‍ර කියවලා බලන කෙනෙකුට අපි වල කියනවා සමත භාවනා සහ විපස්සනා භාවනා කියලා. දැන් මෙතන අපි සාකච්ඡා කරන්න හදන්නේ විපස්සනාවෙන් පේන ඇති ඇති දැන ගැනීම අනිත්‍ය දුක්ඛ දැන ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයක් වෙන හිතේ පරිඋත්ථාන කෙලෙස් නැති බව ඇති කිරීමට මොකද්ද විපස්සනා දෙන උත්තරය? සමත දෙන උත්තරේ සමත භාවනාව. විපස්සනා දෙන උත්තරේ විපස්සනා භාවනාව. ඒ නිසා අපි මෙතෙක් කරගෙන ආපු විග්‍රහය අනුවත් සර්වචන් වහන්සේගේ සර්වඥතා ඥාන සාක්ෂාත් කරගන්න පස්සේ විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ විස්තර කරන විදිහට මේ නීවරණ පිළිබඳව දැන ගැනීමත් කියන දෙක කෙනෙකුට ඒක හොඳට දිරව ගත්තොත් එහෙම නැත්නම් අල්ලා ගත්තොත් ලොකු ධෛර්යයක් ඇති කරනවා. ඒ මොකද්ද සමත භාවනාව සඳහා දැන් සමත භාවනාවෙන් සමත සමාධියක් ඇති කරන නීවරණයටපත් කර ගන්න නම් ඒක යන්නේ ක්‍රමිකව දියුණු කරගෙන යන ක්‍රමයක්. දන් දෙන්න ඕනේ, ඊට සිල් රකින්න ඕනේ, සිල් රැකලා සමාධි භාවනා කරන දාන ශීල භාවනා වශයෙන් යනවා. නැත්නම් පැවිදි වෙච්ච කෙනෙකුට නැත්නම් පූර්ණ කායන භාවනා කරන කෙනෙකුට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් යනවා. නමුත් විපස්සනා ක්‍රමයේදී එහෙම අර මූලික සුසුසුකම් අනුපිළිවෙලක් නැතුව විචක්ෂණ බුද්ධියෙන් මේක දිහා සලකා බලන්න එහෙම නැත්නම් මේකට විප්ලවීය උත්තරයක් දෙන්න රැඩිකල් වාදී උත්තරයක් දෙන්න ඉඩක් තියලා තියෙනවා. ඒ නිසා විපස්සනා කරන කෙනා මේ විපස්සනා භාවනාවේදී තමන්ට කාමච්ඡන්ද ආදී නීවරණ මත වෙනකොට එයා කල්පනා කරන්න යන්නේ මම මේ ඉස්සරහා දන් දුන්නේ නෑ නේද සිල් රැක්කේ නෑ නේද සමත වශයෙන් මට මේකේ පරිච්ඡයක් අත්දැකීමක් නෑ නේද කල්පනා කරන්නේ එයා පුළුවන් තරම් උත්සාහ කරනවා මේ මතුවෙච්ච නීවරණය ඥාණය කොටු කරගෙන මේක විනාශ කරන්න ඉස්සෙල්ලා මේකේ ගති ලක්ෂණ ටික දැනගන්න ඕනේ. ඒක හරියට කියනවා නම් හදිස්සියෙන් වගේ රටක බෝවෙන ලෙඩක් ඇති වෙච්ච වෙලාවක ඒ බෝවෙන ලෙඩේ විස බීජ අඳුරන්නේ නැත්නම් බෙහෙත් හොයලත් නැහැ. නමුත් විශාල වශයෙන් පැතිරෙනවා නම් ඒ රටේ පවතින සෞඛ්‍ය ක්‍රමයට ප්‍රශ්නයක් වෙනවා. ජාතික වශයෙන් මේකට උත්තරයක් දෙන්න. ඉතින් ඒගොල්ලෝ ගාව තියෙනවා දැනට මේ උත්සන්න රෝගේ ඇතිවෙච්ච රෝග ලක්ෂණ නැති කරන්න බේත් තියෙනවා. උඩ නැග්ගොත් අයිස් තියන්න දාන්නවා. පැන්ඩෝල් දෙන්න දාන්නවා. එහෙම ඒ උපක්‍රම තිබුණාට තාම මේ රෝගේ කාරකයා මුල හඳුනා ගැනීමක් වෙලා නැහැ. ඒ මේ මදිවට එන්නේ හොඳටම අසාධ්‍ය වෙච්ච ලෙඩ විශ්පිතාට. එතකොට ප්‍රධාන දෙයක් තියෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේ මේ එක ලෙඩකින් කෙනෙක්ගේ ඒ ප්‍රතිශක්තිය හීන වුණාට පස්සේ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය හීන වුණාට පස්සේ විශාල විස බීජ රාශි රාශි ඇවිල්ලා අර ලෙඩ වෙච්ච ශරීරයට নানা ආකාරයෙන් කරදර කරනවා. ඒ නිසා මේ දැන් ස්පිතාලට එනකොට මේක රෝගකාරක සංකීර්ණක ඵලයක් එන්නේ අල්ලන්න අමාරුයි මේ රෝගේ මූලිකම රෝගකාරකම මොකද්ද කියලා. ඉතින් ඒ සඳහා වෛද්‍ය විද්‍යාව කරන්නේ රටට දැනුම් දීමක් කරනවා මෙන්න මේ රෝගයක් තියෙනවා මේ රටේ මෙච්චරක් මට දෙනවා මේක මේ මෙච්චරයි මේ නගර මෙච්චරයි මේක අපිට තාම පාලනය කරගන්න බැරි වුණා කරුණා කරලා අසාධ්‍ය වෙනකන් ඉන්න එපා මෙන්න මේ රෝග ලක්ෂණ මතුවෙනකොටම ස්පිතාලට එන්නයි කියන හැබැයි තාමත් ඒකට නිසි බේතක් නැහැ ඒසොට රෝග ලක්ෂණ මතු වෙමින් තියෙන වෙලාවේ රෝගියෙක් වෛද්‍ය පරීක්ෂණ ලක් කරොත් එයාගේ රෝගකාරක සංකීර්ණතාවය අඩුයි. තාම සංකීර්ණ විස බීජ පහර දීලා නැහැ. හුඟක් වෙලාට තියෙන්නේ මූලික එක දෙකම තමයි. ඉතින් එයාගෙන් ලේ සාම්පල් අරගෙන සෙම මුත්‍රා අසුචි සාම්පල් කරලා වැළුවොත් අර රෝගේ උත්සන්න වෙච්ච කෙනාට වැඩිය සංකීර්ණ විස බීජ වලින් පහර දුන්න කෙනාට වැඩිය සත්‍යයට කිට්ටුයි. ඉතින් කරන්නේ පුළුවන් තරම් එක උනන්දු කරවලා රෝගේ ඇති වෙන ඇති වෙන හට ගන්නා ප්‍රමාණය මෙන්න කියලා ඒ ලෙඩුන්ට වෙදකම් කරන ගමන් ඒ ලෝක පරීක්ෂණයට ලක් කරනවා. ලක් කරන යනකොට ස්පිරිතාලේ නෙවෙයි සිද්ධ වෙන්නේ වැඩේ MRI එකේ Medical Research Institute එකේ පුළුවන් තරම් අල්ලා ගන්නවා මේ මෙවැනි රෝගියෙකුගේ ශරීරයේ තියෙන පුළුවන් විෂ බීජ. අල්ලාගෙන ආතුනි පටන් ගන්න පටන් ගන්න රෝගියාගේ විෂ බීජ දෙකක් තුනක් කොටු කර ගන්නවා. ප්‍රධාන වශයෙන් සැක කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒ අපිට කුෂ්කර්ම කරලා උගන්වනවා. ගහකට ලෙඩක් වුණත් මිනිසු කෙලෙඩක් වුණත් ඒ අල්ලගත්ත විෂ බීජය අලුත් රෝගියෙකුට දීලා බලනවා සතෙකුට හරි මේ රෝග ලක්ෂණ එනවාද කියලා. ඒකට කියනවා cox postulation කියලා. ඒ හරියටම රෝග කාරක දෙක තුනක් අල්ල ගන්නවා. අල්ලගෙන ඒක නැවත නිරෝගී සතෙකුට දානවා. දාලා බලනවා මේ රෝගේ පටන් මේ විස බීජෙන් කොහොමද මේ විස බීජෙන් කොහොමද මේ විස බීජ. ඒතකොට එන්නේ එන්නේ එන්නේ රටේ පවතින ප්‍රධාන ලෙඩේට සාපේක්ෂව ලෙඩ වෙන සතා අනුව එයාට ආසාදනය කරපු විස බීජ කොටු කර ගන්න පුළුවන් ගතියක් එනවා. සාමාන්‍ය එතනින් කරන්නේ නැහැ. ඒක නැවත සැරයක් ආසාදනය කරනවා. නැවත සැරයක් ආසාදනය කරනවා. තුන් සැරයක් කරලා තමයි රටට ප්‍රකාශ කරන්නේ අපි මේ රෝගේ බීජ අල්ලගත්තයි කියලා. අල්ලගත්තර වශයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට දෙන්න තියෙන බේත බොහොම ලේසි අල්ලන එක. ප්‍රශ්නේ තියෙන්නේ කොටු කරන එකයි. ඒ කොටු කරන්න වෙන්නේ බරපතල රෝග තත්ත්වයක් කරදී සංකීර්ණතාවය අරතේ තියෙන රෝගීන්ට පුළුවන් තරම් රෝගය හැදෙද්දී ගෙන්නගෙන රෝගීන් උනන්දු කරවලා ඒ අයගේ සාම්පල් අරගෙන නැත්නම් ඒකට ස්වභාවික ලක්ෂණ බලලා ඒ සාම්පල් නැවත ආසාදනය කරලා ඒ ආසාදනය අනුව කොහොමද වෙන්නේ කියලා බලන එක. ඉතින් මම මෙච්චර මේ වෙලා ගත්තේ ඒ ਸਰුවචන් වහන්සේගේ තියෙන මේ නීවරණ සම්බන්ධ විපස්සනා ක්‍රමය මේ ක්‍රමේ තමයි තියෙන්නේ. ඒක නිසා මේ රෝග නිర్ణය කරන විද්‍යාඥ බුදුහාමුදුරන්ගේ මේක කොපි කරලා තියනවාද? එතෙන් බුදුහාමුදුරු ඊට කලින් මේක දැනගෙන හිටියද කියලා බැලුවොත් ඒක වෙනම PhD එකක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ නීවරණ කියන ප්‍රධානම බාධක නැත්තම් මේ පරිඋත්ථාන කෙලස් නැති කිරීමට ਸਰවඥාන්සේට කලින් හිටපු ඉර්ෂිඥාන්සලා තුන්කල් දක්නා ඇත්තෝ ගිහිගේ අතහැරලා ගිහිල්ලා යම් යම් භාවනා ක්‍රම කෂින භාවනා ක්‍රම එහෙම නැත්නම් මන්ත්‍ර ජප කිරලි නැත්නම් ඉරදියා බලාන දිලි වගේ ගොඩාක් කරලා දැයට දුරට ඒක කොටු කරගෙන තිබිලා තියෙනවා ඉතින් තිබිච්චිකේ ලකුණ තමයි මේ සිද්ධාර්ථ චරිතය දිහා බලනකොට වත්මගුල දවසේම සිද්ධාර්ථ කුමාරයා දඹගස් මුදුනට පා උස්සලා හැම දඹගහේම හැවනල්ලේ පැත්තට නැමිලා අන්තිමට මේ බලහිටපු කිරියම් වලට අඳුර ගන්න බැරි වුණා. Taman තොටිල්ල ගියේ බබා නැහැ. ඒ මොකද රජුරෝ සීසාන වෙලාවේදී රාජකීය උත්සව නිසා කිරියම් වල බබා තොටිල්ල දාලා ගොඩක් එළියට ගියා තිරෙන්. ගිහිලා එන්නකට මේ බබාට ඒ තරම් ශක්තියක් තිබිලා තියෙනවා. සමතයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආලාර කාලාමුද්දකාරාම පුත්‍ර වගේ ළඟට යනකොට පොතේම සඳහන් කර තිනවා හත්වෙනි ධ්‍යානෙ අටවෙනි ධ්‍යානෙ ලැබලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒක එක නගාව 500 500 සෙනගත් ඉඳලා තියෙනවා. ඒක නායක ළඟ මේ සිද්ධාර්ථ තාපසතුමා සාර්ථක වෙලක් තියෙනවා. අර කියලා තියෙනවා මේ පිටිසහසුරුවගෙන අපි මේ කරගෙන යන. මොකද බොහොම වටිනා වැඩක් ඒ කාලේ කරලා තියෙනවා. නමුත් මේ සිද්ධාර්ථ තාපසයා එතනින් එහාට ගියා කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි කියලා. අර තේරුම් ගත්ත මේ පරිඋත්ථාන කෙලෙස් නතර කරන්න පුළුවන් නතර කරාට ප්‍රශ්න ඉවර වෙන්නේ ඒක නිසා මෙතන හිටියොත් මම මේ පිළිසිත ඉගෙන ගන්න ඉඳලා මගේ කාලේ නාස්ති වෙනවා. ඒ නිසා මම මගේ පරිශීලන කරන්න ඕනේ කියලා. එහෙම කෙරුවට පස්සේ තමයි ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ඉක්මවලා ගියා. ප්‍රඥා ශික්ෂාවක් සරුවචනාංශේ මතු කරගත්තේ මානවයාගේ පළවෙනි වතාවට. ඒ අනුවත් මේ නීවරණ පිළිබඳව අලගිය මුලගිය දන්න කෙනාට ධම්මානුපස්සනාවේදී සත්‍යපට්ඨානේ ධම්මානුපස්සනාදී ලස්සරට පෙන්ලා දෙනවා මේ ආනාපානිය අල්ලාගත්ත ක්‍රමයටම නැත්නම් ආනාපානිය කියලා අපේ රූප ධර්මයක්නේ අල්ලාගත්ත ක්‍රමයටම මේ නීවරණත් එක්ක සෙල්ලම් කරන්න හැටි. ඒකදී කියනවා uppannam va santam va ajjattam kamachchanda santime ajjattam kamachchandoti pajanati අපි අර සම්බරසල සමාන්තරව කල්පනා කරොත් මේ ආස්වාසිය දැන් මට මතුවෙනවා මම මේක ආස්වාසිය කියලා මෙනෙහි කරනවා එදාන එක ප්‍රසවාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා. අන්නේම කර කර ඉන්නකොට මොනවා හරි දෙයකට ආසාවක් ඇති වෙනවා. මේ ආනාපානෙට ඒක එහෙම කිව්වොත් මම හිතන හොඳට තේරෙනවා කියලා. ආනාපානය කොච්චර නීරස වෙනවද? ඒ හා සමානව වෙන මොන හරි කුණු කන්දලයක් රසවත් වෙනවා. මේක තමයි හිතේ තියෙන චාටුව. ආනාපාන දිහා බලාගෙන ඉන්නකොට බලනකොට එකම දේ නිසා ඒක පිළිබඳව ඒක නැද්දකින් නොපතන්න දෝමකින් කියලා හිතනවා. මේ ලස්සනට ආනාපානෙ පේනවා. කම්මැලි. නීරස වෙනවා. ඒකාකාරී වෙනවා. ඉන්ද්‍ර වැටෙනවා. බය හිතෙනවා. සැක කරනවා. ඒතර මොනවා හරි කුණු කන්දලකට හිත දුවනවා. ඉතින් මේක යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. මේ සංසාර ගානක්, ආත්ම ගානක්, කල්ප ගානක් පුරුදු කරන අපුදේ. ඉතින් යෝගාවචරය මේකට පශ්චාත්තාප නොවි. එහෙම නැත්නම් මේක පිළිබඳව හිත වට ගන්න නැතුව එහෙම නැත්නම් කම්ප වෙන්නේ නැතුව හරි ආනපානෙ තියනවා වෙන්න පුළුවන් නැත්නම් නොතිබෙනවා වෙන්න පුළුවන් ඒකෙදි මගේ හිත අරස්පාරකට පැන්නා ඒ පැන්නේ නුරුස්නා ගතියක් නෙවෙයි ඉතරලා දෙන දැන් පුච්චි ගතියක් මනාප ගතියක් කාම ඡන්දයක් නිසා පැන්නයි කියලා දැනගත්තාට පස්සේ සන්තං වා අජත්තං සංස්තිමේ අජත්තං කාම ඡන්தோති අජානාති මගේ හිතේ දැන් කාම ඡන්දේ තියෙනවා කාම ඡන්ද කියන ආශාව කියලා ගන්න සන්තං වා අජත්තං කාම ඡන්දං සංස්තිමේ අජත්තං කාම ඡන්தோති පජානාති දැන් මගේ හිතේ කාම ඡන්දේ තියෙනවායි කියලා ඒ යෝගාවචරයගේ මේ දැන ගැනීම මෙවන් විස්තරයක් නොකරපු ඕන කෙනෙක් හිතන්නේ හිතට කුණු හරපයක් ඇවිල්ලා කියන. දැන් මේ පෙන්නන දැන් මේක කුණු හරපයක් බව දන්නේ එක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. මම ගිය ආනාපාන දිගේ තමයි. ආනාපාන නිරසුණා මට කියලා නෙමෙයි වෙන්නේ. මොකද ඒ වෙනකොට හිත මොකක් හරි මොකක් අල්ලනවා. අල්ලනකොටම පශ්චාත්තාප වෙච්ච කෙනෙකුට දැවෙන කෙනෙකුට අඳුර ගන්න තියා ඒක පිළිබඳව ඉදිරියට යන්න බලයක්වත් නැහැ. ඔය හැරීම නතර වෙනවා එතකොට. දිගට හරකට යන්න නම් ඒ ඒ ඒ දසනපසන කොටති ਸਰවචන් සඳහන් කරනවා සන්තං වාජ්ජත්තං සම්තිමි අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති. මගේ හිතේ දැන් කාමච්ඡන්දේ තියෙනවායි කියලා එයා ಉದ್ದೇಶයක් කරනවා. අකින ආනාපානේ නැති බවක් දන්නවා. ද්වේෂය නොවන බවක් දන්නවා. නිදිමතත් නැහැ. ඔය කාමච්ඡන්දේ තියෙන නිදිමතින් නැහැ. අතීත නාගත වෙන්නේත් නැහැ. මේ කාමච්ඡන්දේ මේ දැන් ඇවිල්ලා. හැකේකුත් නැහැ. නිස්සකව දන්නා කාමච්ඡන්දේ කියලා. ඒකෝට මේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දැන ගැනීම ආස්වාසය ආස්වාසයෙන් දැන ගැනීම සමාන කුසලයක්. ඉතින් මේක යෝගාවචරය හිත වද්දා ගන්න එපාය. හිතට වද්දා ගන්න එපාය. නැත්තම් කාමච්ඡන්දයක් ආවයි කියලා ඊසත බඳගෙන අඬන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරය ඉදිරි ගමනක් නැහැ. මේ සුචරිතවාදී අසහ විපස්සනා යෝගාවචර අතර වෙනස. සුචරිතවාදී අල්ලපු gedita කාමච්ඡන්දියාවත් කනගාටු වෙනවා. දරුවන්ට කාමච්ඡන්දියාවත් කනගාටු වෙනවා. තමන්ට කාමච්ඡන්දියාවත් කනගාටු වෙනවා. ඒත් ඒකෙන් මොකක්වත් වෙන්නේ නැහැ කාමච්ඡන්දේ කනගාටු වෙන්න වෙන්න කාමච්ඡන්දේ වැඩෙනවා. මොකද ඒකට ඕන කරන්නේ අවිද්‍යාව පදනමයි. නමුත් මේ කාමච්ඡන්දේ කියලා දැනගත්තට පස්සේ මේ ගොජ දාන කාමයක් සමන්ගේ හිතේ තියෙන කාමච්ඡන්දේ කියලා දැනගත්තට පස්සේ ඒකදී ඒ තියෙන ඇත්ත ඇති හැටි දැකීමේ ශක්තිය නැත්නම් මේ සතියට අපි දෙන මූලිකත්වය නිසා මේ කාමච්ඡන්දේ වෙන දෙකින් පටලවා ගන්න නැතුව විචිකිච්ඡාවෙන් පටලවා ගන්න යන්නෙත් නැහැ සැක කරන්න යන්නෙත් නැහැ මම මේකට මෙහෙම කරන්න ඕනේ ඊයේ මෙහෙම කෙරුවා කියලා අතීත නාගතයට යන්නෙත් නැහැ හිත නින්දට වැටෙන්නෙත් නැහැ වෙලාවට ද්වේෂ කරන්නෙත් නැහැ කාමච්ඡන්දේට ද්වේෂ කරන්නෙත් නැහැ ආ නෝ බලානේ කියොත් ඒ කාමච්ඡන්දේ ඇත්තා වූ කාමච්ඡන්දේ බැහැගෙන යන හැටි. ඒක තමයි මුළු නාටකෙම ඉතාමත් වැදගත් කොටස තමයි මේ කාමච්ඡන්දේ නොපෙනී යන හැටි. දැන් ඒකටම ඇහ ගහගෙන බලන් ඉන්නවා මේ කාමච්ඡන්දේ මාව කෙලසනවා. මගේ හිත කාමෙන් රත් කරනවා, පොඟවනවා, තෙමනවා. මේ කාමච්ඡන්දේ දිහා බලා හිටියාම ඒ කාමච්ඡන්දේ බැහැගෙන යනවා දැක ගන්න පුළුවන් වෙන්නේ ඉඳී තියෙනවා. එතකොට තමයි තේරෙනවා මේ කාමච්ඡන්දේ බෑගෙන යනවා කියලා කියන්නේ වෙන අරමුණකින්. ඒ නැත්නම් ද්වේෂයකින් වෙන්න පුළුවන්, නිදිමතකින් වෙන්න පුළුවන්, සැකයකින් වෙන්න පුළුවන්, අතීතගත කල්පනාවකින් යට වෙනවා කියන එකයි. එතකොට තමයි තේරෙනවා මේක දුර්වල වේගන එනකොට කාමච්ඡන්දේ දුර්වල වෙන එකක් එනවා. මෙන්න මේ විදිහට කරනකොට අනුප්පන්නං වා කාමච්ඡන්දං උප්පාදෝ හොති තංජපජානාති. තමන්ගේ ච ද්වේෂයක තියෙන දැන්. දැන් දන්න කාමච්ඡන්දේ නෙවෙයි කියලා. ආන්නේ මිනුට ඕන ආසාවක් පහළ වෙන්නේ නැටි. ද්වේෂ පසුබිමක් තියෙන හිතක නැත්නම් නිදිමත පසුබිමක් තියෙන හිතක් කියනකො එහෙම නැත්නම් සැක පසුබිම හිතකට ආසාවක් පහළ වෙනකොට මොකද එකක් යටපත් කරන එකක් තව එකක් පොළොවේ බිම්මල් පෙපෙනා වගේ කාමචන්දය පසු වෙන හැටි තේරෙන පටන් ගන්නවා. ආ තියෙන කාමචන්දේ ගෙවෙන හැටි නැති කාමච්ඡන්දය පහළ වෙන හැටි මේක හරියටම ආශාසයේ මුල බලනවා මැද බලනවා අග බලනවා වගේ මේ කාමච්ඡන්දේ එනකොට තමන්ගේ ඉඳුරන්න මොකද වෙන්නේ කයට මොකද වෙන්නේ හිත කුලප් වෙන හැටි කොහොමද මේ සේරම බලාන ඉඳිල්ල කුණු හරපයක් නෙවෙයි ඒක අත්තරද්දකුත් නෙවෙයි ඒක අර කලින් කියාපු ධායයට ප්‍රඥාව උදයක් ඇතුව වීර්යයෙන් මේක හරන ගමන් අර ද්වේෂ කරන්න දෙන්නේ නැතුව සැක කරන්නෙත් නැතුව ඉදිරි ඉදිරිපත් වෙච්ච කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් තේරුම් ගැනීම ඒක එසේ මෙසේ දක්වකමක් නෙමෙයි. මේක සඳහා සම්මත ක්‍රමයට කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ වෙන සමාධිය ඒකාග්‍ර භාවය ඒකෝදී භාවය කියන එක භාවනා කරපු කෙනෙකුට මේකට අත්ලක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ මේ විපස්සනා පැත්තෙන් පෙන්වන හදන කාරණාව කාට හරි තේරෙනවා නම් එයාට පුළුවන් මේ වගේ සමතේ පූර්ව මේ පෙරහුරුවක් නැතුව වුණත් කාමච්ඡන්දේ තියෙන වෙලාවේ මේ කාමච්ඡන්දේ කියලා දැන ගැනීම ඒ ಉದ್ದೇಶේ නම කියලා කියන්න පුළුවන් ගතිය අර කාමච්ඡන්දේ තියෙන සියලු ගුණ හරප ගතිය කපනවා. සියලු කෙලෙස් ගතිය කපනවා. ඒ සුද්ධ ධම්මයක් පාඩපත් කරනවා. ඒ නිසා නීවරණ පබ්බේ සඳහන් කරන්නේ ධම්මානුපස්සනසේ නීවරණ ධර්ම කියලා කියන්නේ වට. නීවරණ කියන්නේ හරුබනේ. තම ධම්මානුපස්සන වෙන්නේ නීවරණ ධර්ම කියලා. මොකද ධර්මයක් වෙන්නේ එයා ඒක දිහා බලන බැල්ම. එහෙම නැත්තම් අපි කිව්වොත් මේ මේ වගේ විපස්සනා පැත්තෙන් නෙමෙයි බලන්නේ අපි සමත ක්‍රමයට බලනවා නම් අපි කරන්නේ රූප ධර්මයක පිහිටෙන් ආනපානෙ වගේ පිම්බීම ඇකිලිම වගේ මම දකුණ වගේ නැත්නම් කසිනියක් කරා එහෙම නැත්නම් මලබිනියක් කරා නැත්නම් කෙස්ලොම් නියදතරා ඒකේ හිත තබා ගැනීමෙන් විවිධ අරමුණු රසය නම් කාමච්ඡන්දෙ පිටු දකිනවා එතකොට අපි ඒ කාමච්ඡන්දේ පිටු දකින්න අරමුණක් කියන එකක් ගන්නවා නිමිත්තක් කියන එකක් ගන්නවා ඒ නිමිති හිත බැඳීමෙන් নানা ප්‍රකාර දේවල් වලට එන්න නොදෙන එක තමයි මෙතන කරන්නේ. ඒ සමත ක්‍රමයේ. එහෙම කරනකොට ඒක නා තීරුම් ගන්නවා. එකම අරමුණක නැවත නැවත ඉන්නකොට සමාධිය ඒකාග්‍ර භාවයක් ඒකෝදි භාවයක් ඇති වෙනවා. තනින් තනින් පයින් අරමුණේ විචිප්ත භාවයක් කාමචන්දයක් තියෙනවා. ඉතින් ඒකට පයින් පිස්සුවයි තිරෙලෙක් කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා. කාමච්ඡන්දේ සහිත හිත ඊගාවට කොයි අරමුණක් ගනීද කියලා මොන්න තාලෙම කාටවත් කියන්නේ කාටවත් ඒ මනුස්සර කියන්න බෑ මොනම න්‍යායපත්‍යයක්වත් නැහැ කාමච්ඡන්දේ තියෙන හිතේ ඒක සමත භාවනා කරන එක දන්නවා එහෙම යන එක හිතේ නීවරණ වල හැටි මට හරි ගියොත් මම දන්නවා මගේ අරමුණ තියෙන්නේ ආස්වාසේ ප්‍රසආසේ මගේ නිමිත්ත මොකද්ද කියලා දන්නවා එතකොට නිමිත්ත පිළිබඳ තොරතුරු වැඩි වැඩියෙන් දන්නවා නම් ඒ තරමටම කාමච්ඡන්දේ දුරස් වෙනවා. එතනදී සමතකමේදී අපි කරන්නේ නිමිත්ත ආනාපානගතක සීත මේ ආනාපානේ විස්තර සමීපව උච්චන්න වාසන්නව බලනවා. නැවත නැවතත් ඉනේ ආනාපානෙ මෙනෙහි කරමින් දිගට පවත්වනකොට අර පිටු දකින්න නීවරණේ අතර විස්තර හොයන්නේ නැහැ. විපස්සනා කරනකොට එහෙම මේ නීවරණය උලුප්පන්න වාංගුවට මොනවක්වත් ගන්න නෑ නීවරණය නීවරණය වශයෙන්ම අරගෙන එහෙම නැත්නම් කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් අරගෙන ඒක ආවට පස්සේ Tamanට වෙනදී කාමච්ඡන්දය ආව තමන්ගේ ශරීරයට මොකද වෙන්නේ හිතට මොකද වෙන්නේ සිතුම් පැතුම් වලට මොකද වෙන්නේ තමන්ගේ ಗುಣ චරිතයට මොකද වෙන්නේ ඒක දිහා හොඳට බලන්න මේ දෙකේදී ඒ කාමච්ඡන්දය ආවට පස්සේ කාමච්ඡන්දේ දිහා බලලා ඒකෙන් ඒ වෙලාවේ තමන්ගේ වෙස් පෙරලෙන හැටි. දැක්කලත් සතිය පවත්වන එක හරිම සෙල්ලක්කාරයි. ඒකට මේ සාමාන්‍යයෙන් ටාගට් ලයිල් එකට වෙඩි තියනා වගේ සෙල්ලමක් නෙවෙයි ඒක පයින් පිම්මට වෙඩි තිබ්බා වගේ වැඩක් මෙතන තියෙන්නේ. ඉතින් මේක බුදුහාමුදුර අපිට දීලා තියෙන නැත්නම් බුදුහාමුදුර උත්සාහ කරලා සාර්ථක වෙලා දීලා තියෙන එක අද තියෙන මේ සංකර કૃතිම සමාජයේ අද තියෙන මේ කාර්යබහුල සමාජයේ මේකේ බලය වෙනදට වැඩි වැඩි. මොකද ඒ තරම්ම කාම ලෝකෙක ඉන්නේ කාමයේ ඉන්නේ හිතට කියලා නෙවෙයි. ඒකවල සූදානම් කරගත්ත සතියක් සමාධියක් නැත්තම් මොන විදිහකට ගොඩ එන්න බෑ. නමුත් මේ කියන විපස්සනා ක්‍රමයේ තියේදී එයාට නිකන් නිකන් ඉන්නවට ඔය කරලා බලන්න පුළුවන්. මේ කාමච්ඡන්දය ආවට පස්සේ කාමච්ඡන්දේ කාමච්ඡන්දයෙන් හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් බලාපොරොත්තුත් යන්න පුළුවන්. ඒකට ඒකට සාපේක්ෂව ද්වේෂය පහළ වෙනවා. කියන්නේ වර්තමානයේ තියෙන දේ නුරුස්නා ගතිය. ඒ ද්වේෂත් බොහොම ලාවට පහළ පහළ වෙන. ඊට පස්සේ අන්තිමට විලිස්සගෙන කෑ ගහගෙන දත් මිටි කාගෙන කන්‍යම් මරණ්‍යම් කියාගෙන තෝතෝ වරපල කියාගෙන යන තත්ත්වයට යනවා. ආනේ ආපෙලාවේ යෝගාවචරයට තේරෙනවා නම් මට දැන් ආවේශ වෙලා ඉන්නේ ආවේශ වෙලා ඉන්නේ මේක තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. මේ තමයි මුළු ලෝකෙම තියෙන ප්‍රධානම ලෙඩේ. ලෙඩේට මූලික බීජය තමයි ව්‍යාපාද. ඉතින් දැන් මේ ලෙඩේ ආවට පස්සේ මම අනුන්ටත් බෝ කරන්න පුළුවන්, මටත් හානි කරගන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේදී ඒක දක ගන්න එක වෙන විදිහට කියනවා නම් ද්වේෂයට ද්වේෂ නොකර ඉන්න එක. ඒ කියන ධම්මානුපස්සනාව නැති කෙනාට තියෙන ද්වේෂය එනකොට දැන් මේක ලැබුගින්නක් වගේ පාණිකින්තරව යනවා. එතකොට කරන්න දෙයක්වත් නැහැ. ද්වේෂ කරයි කියලා වැඩකුත් නැහැ. නමුත් ද්වේෂ කරන එකයි කරන්නේ. දැන් මෙතන ධම්මානුපස්සනාවේදී විපස්සනා පැත්තෙන් කියනකොට කියන්නේ පුරුදු කරන්න බලපෑ අමාරුයි. අභියෝගයක් තමයි. තද බල අභ්‍යාසයක් තමයි. මේ ද්වේෂයේ වැඩ කරන්නේ යම්කිසි හේතුඵල ධර්මයක් අනුව. උඹට මේ වෙලාවේ හේතුඵල ධර්මයක් දැනගෙන උඹේම කය උඹේම හිත පුළුස්සමින් දවමින් මේ යන ද්වේෂය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක විපස්සනා කියනවා මිසක් අය විපස්සනා වෙන වචනයක් නැත්නම් විනිවිදගෙන ඉන්න මේකට කියනවා නම් විසම පස්සනාවක් කියලා කියන්න පුළුවන් අමර බැල්මක් බලන්න තියෙනවා කලබල වෙන්නේ නැහැ නිවන් යන්නේ නැහැ උඩ ආඩම්බර වෙන්නේ නැහැ මින්න ද්වේෂය ආපව නටන්න නැටිල කියලා බලන්න ඉන්න පුළුවන් නම් ඒකත් සෙල්ලක්කාර වැඩක් ඒක මේ කාර්යබහුල ජීවිතය ගත කරන කෙනෙකුට නිකන් ආයුධ මල්ලේ තියාගෙන ඉන්න ඕනේ ආයුධයක් තමයි. ඉතින් මොකද 99 නැග්ගට පස්සේ පොඩ්ඩක් තියා බලන්න හිටියොත් අයට හොඳම වෙලේ තමයි කන්නඩියක් ගාවට යන්නේ. විතර තද වෙලා ඉන්න වෙලාවක ගිහලා කන්නඩිය බලපුවහම පේනවා අපි මොන මේකප් එකක් දැක්කත් දැම්මත් කන්නඩිය යකා තමයි ඉන්නේ. ඒක හොඳ ලස්සනට පේනවා. මට ඒ දවසක් මම මතකයි මට බය වෙච්ච වෙලාවක මම අහම්බෙන් මේ කන්නඩියෙන් දැක්කා. අනේ නොදකින් කියලා හිතනයි මොන. ඒ තරම්ම මේක විකෘත වෙනවා. ඒකේ තියෙන මාස් පිටු ඇදෙනවා ඇදිල්ලකට රුහිතට යනවා. ඉතින් ඒක දැක ගන්න පුළුවන් නම් මේ ද්වේෂය ආවට පස්සේ කොයි ආකාරයටත් ඔය විදිහටමයි වෙන්නේ. ඒක රිසර්ච් වලින් පෙන්නලා තියෙනවා. ජාතින් වශයෙන්, භාෂා වශයෙන්, සංස්කෘත වශයෙන් කිසිම වෙනසක් නැහැ. ඕනම කෙනෙක්ගේ ද්වේෂ මූණක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට අඳුරන්න පුළුවන් මූණ බලලා මේක ද්වේෂය කියලා. ඒකද එnde end end end දැන් හුඟක් විස්තර සහිතව අල්ලනවා අපරාධ පරිශන අංශවල ඒ වගේම උසාවියකට උත්තර දෙනකොට ඒ මිනිස්සුගේ මූණ දිහා බලනකොට ඒ තොරතුරු තියනවා නම් කියන්න පුළුවන් මිනිස්ස බුරුදු කියන්නේ තරහින්ද කතා කරන්නේ යටපත් කරපු තරහද තියෙන්නේ නැත්තම් ආශාවකින්ද ඉන්නේ සතුටින්ද ඉන්නේ කියන එක ඒ මනසට වසන් ගන්න බෑ ඒ තරම්ම ඒක හේතුඵල ධර්මයක් ඉතින් ඒ රිසර්ච් එක කරන මනුස්සයා මේ 60 ගණන් වල කරලා තියෙනවා කියනවා. ඒ හැම ඕනම જાතියක ඕනම භාෂාවක් කතාන ඕනම සංස්කෘතියක් තියෙන කෙනෙක්ගේ ඒ මූණේ දක්වන ස්වරූපය එකයි කිව්වට පස්සේ පුදුමාකාර විරුද්ධතා පහළ වෙන්න පටන් ගත්තයි කියලා විද්‍යාඥයන් කියනවා. එහෙම වෙන්න බෑ. භාෂානුව එක වෙනස් වෙනවා. සංස්කෘතිය අනුව වෙනස් වෙනවා. රටවල් අනුව වෙනස් වෙනවා. ආගම් අනුව වෙනස් වෙනවා කියලා. අන්තිම විවිධ ක්‍රමවලින් පෙන්ලා දීලා තියෙනවා. ද්වේෂය පහළ වුණාට පස්සේ ඒ මූණට වෙන දේ වෙන කෙනෙකුට බොහොම ලේසියෙන් දරගන්න පුළුවන්. දැන් මෙතන කරන්න හදන්නේ තමන්ම දැනගන්න. ද්වේෂය කාට පස්සේ ද්වේෂය කියලා. ඒක කාම ඡන්දය පිටු දැකීමට ඒකාග්‍ර භාවය, ඒකෝදි භාවය, සමතය භාවිත කරනවා. ඒ වගේම මේ ද්වේෂය පිටු දැකීම සඳහා උදව් වෙන්නේ ප්‍රීති චෛතසිකය. ඒ නිසා නීවරණයක් වශයෙන් කාමච්ඡන්දේ ගත්තාම ඒකට ධානාංගයක් වශයෙන් ඒකාග්‍ර භාවය පෙන්නනවා. ද්වේෂය ව්‍යාපාදය පිටුදැකීමක් වශයෙන් ධානාංගයක් වශයෙන් පහළ වෙන ප්‍රීතිචෛතසිකේ පෙන්නනවා. ඊට පස්සේ ඒ එකෙන් අතර නොවි ਸਰවචනාංශ විශේෂයෙන්ම සමත විග්‍රහ කරන බොහෝ තැන්වල පෙන්නනවා. නීවරණ ධර්ම අන්ධකරණෝ අචක්කුකරණෝ පඤ්ඤා දුබ්බලීකරණෝ නිබ්බා නිබ්බාන සංවත්තනිකෝ කියලා ඒ නීවරණ ඇති වෙච්ච ගමන් ඒ මනුස්සයා නිකන් මේ අන්ධකරණයක් ඇති කරනවා මනස අන්ධ කරනවා අචක්කු කරනවා යාගේ දැක්ම දර්ශනය පෙනුම සම්පූර්ණ අවුල් කරනවා අනිබ්බාන සංවත්තනිකෝ ගන්න හැම තීන්දුවකම නිවනට විරුද්ධයි ඒක නිසා ඒක පෙන්වන්නේ ඒ එක එක නීවරණයක් ආවට පස්සේ තමයි අන්ධ වෙන හැටි. පෙන්වන්න ਸਰවඥාන්සේ දියබඳුනක උපමාවක් පෙන්ලා දීලා තියෙනවා. ਸਰවඥාන්සේ පෙන්වන දියබඳුනක් නැත්නම් දියවිලක් නැත්නම් ජලකඩක් ගත්තොත් ඒ ජලකඩේ මොනම කම්පන චංචල නැත්තම් චලි තරංගමාර නැත්තම් එබෙන මනුස්සයාගේ මෝහනි මිත්‍ත පෙන්නනවා ඒකේ. ඒ වගේම ඒ අඩිය පේනවා. එහා යුරි ඡායාව පේනවා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරනවා කාමච්ඡන්දය මනුෂ්‍යයාගේ දියබඳුන පාට කාලවංගජ දියබඳුනක් වගේ කියලා. ඒකේ පේන්නේ Tamange ප්‍රකෘතිය නෙමෙයි වර්ණ సంతාන වර්ණයක් සහිතව පේන්නේ පාට වෙලා තියෙනවා. ඒ පාට නිසා දියබඳුනේ අඩිය පේන්නේ නැහැ. අන්ධ කරන ගතියක් තියෙනවා. ඒක නිසා යම් කෙනෙකුට Tamange හිත රාගෙන් තෙත් වෙලා තියෙනවා නම් ඒක සමාන කරන්න තියෙන්නේ මේ පිරිසුදු වතුරට තද වර්ණයක් කලවම් වෙලා තියෙනවා. ඒ වර්ණය නිසා බලන බලන මේ දේ ඡායාව වෙනනේ වර්ණයෙන් කෙලසිලා. අඩිය පේන්නේ නැහැ. එහෙම නැත්නම් දරුවචන්සි සඳහන් කර තියෙන සමාජ ධර්මයක් විදිහට මේ කාමච්ඡන්දේ ණයක් කියලා. ඒක හොඳට තේරෙනවා. අපි මේ වගේ භාවනා වැඩමුළුවට ඇවිල්ලා අනිකුත් සිල්ලත්තන් එක්ක නිස්සද්ද පරිසරයක වාඩි වෙලා ඉන්නකොට අපි කොච්චර ප්‍රාර්ථනා කරත් කාමච්ඡන්ද එන්න දෙපයි කියලා සල්ලි ණයට ගත්තට පස්සේ ණයකාරය ගෙදෙට්ට හොයාගෙන ඉන්නවා වගේ මේ කාමච්ඡන්ද ඇවිල්ලා දොට තට්ටුව. ඔබ මෙහෙම මෙහෙම කරලා තිනවා ගියපන්. ඒක නිසා අපි මෙතෙක් කල ඒ කාමයට කරපු පහින්දන ගතිය නිසා කඹරන ගතිය නිසා කාමච්ඡන්දේ ණයකාරය කොහොම ඉන්නා වගේ අපිට විවේකයක් දෙන්නෙම නැහැ. විවේක වෙනකොට ඇවිල්ලා කරදර කරනවා. ඉතින් ඒක සමත පැත්තෙන් බලා ගන්න පුළුවන් අපි ණයක් ගත්තට පස්සේ අපි දොර වහගෙන ඇතුළටලා හිටියට හරියන්නේ නැහැ අයිති කරේල කොහොමවත් උඩට දට්ටු කරනවා. ඒ වගේ ව්‍යාපාද ගැන කතා කරන සරුවචනanse පෙන්වන්නේ දියබඳුනේ උපමාවේ දියබඳුන පැහැෙන වෙලාව. ඒක පැහැෙන වෙලාවේ ජලකඩ දියකඩ ප්‍රතිබිම්බයේ මුඛ නිමිත්ත පෙන්වන්නේ නැහැ. අඩිය පෙන්වන්නේ නැහැ. ඒකේ ගොජ දානවා. ද්වේෂය ආපුවාම එහෙම කරන්නේ. ඒ වගේම සර්වඥාන්සේ පෙන්වන සමාජ ධර්මයක් විදිහට මේ ද්වේෂයේ ලෙඩක් කිය. ඕනම කෙනෙකුට ඒ ගොජ දාන ගතිය આવොත් ඒක මානසික කායික රෝගයක් ඇති කරනවා. මේ ව්‍යාපාදේ සහ ව්‍යාබාධ කියන වචන දෙකක් පාලි සඳහන් කරනවා. ව්‍යාබාධ කියන්නේ ආබාධවලට. ව්‍යාපාදේ කියන්නේ හිතේ පැහැෙන ගතිය. ද්වේෂය මේ දෙන්න අතර වචනේ සමාන ගතියක් පේනවා. ව්‍යාබාධ සහ ව්‍යාපාද. ඉතින් අද අපි මේ ආතතිය කියලා අසහනි කියලා ෆ්‍රස්ට්‍රේෂන් කියලා අපි හොඳටම දන්නවා මේ සමාජයේ කිසිම කෙනෙකුටකින් ගැලවෙන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ගත කරන හැම චිත්තක්ෂණයකම හිත පෙළෙනවා ගත පෙළෙනවා අන්තිමට ඕක තමයි කැන්සර් කියන්නේ අල්සර් කියලා කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියන්නේ වෙන මොනවාක්ද හැම චිත්තක්ෂණයකම තමන්ගේ ප්‍රතිශක්තිය හානි වෙනවා නිසා ව්‍යාපාදයේ තියෙන තාකල් ව්‍යාපාද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා එnde එnde මන්දායෂ්ක වෙනවා. නිසා අපි කියනවා මේවා ශිෂ්ට සමාජය කියලා. අපි කියනවා මේවා ලයිෆ් එක්ස්පෙක්ටේෂන් වැඩි වෙන සමාජය කියලා. අපි කියනවා මේ වෛද්‍ය භාෂකම් වැඩි සමාජය කියලා. අපි කියනවා මේක සැපසහිත සමාජය කියලා. නමුත් අන්තිමට ඊටිබන්දව දෙපැත්තෙන් පත්තු කරා වගේ. පුළුවන් තරම් උඩ දාලා කොජ දාලා නටනට හිටියට අන්තිමට මරණ මොහොතේ එනකොට ඒ කුමන නැටුම් කෙලි කවට සිනාදා. කවුරුවක්වත් නැයක බේරා ගන්න. නමුත් යම් කිසි කෙනෙක් මේ ව්‍යාපාද සහ ව්‍යාපාද අතර සමීප බව තේරුම් ගන්න බොහොම නිෂ්කලංක ජීවිතයක්. එහෙම නැත්නම් මානසික ආතතින් තොර ජීවිතයක් නේද අඩු ජීවිතයක් ගත කරන්න ගත්තොත් එයා පුළුවන් තරම් මග බලා ගන්න හුස්ම බොහොම සාන්තව පිට වෙන තරමට ඒ හිතේ ආවේග අඩුයි. ආවේග වැඩි වෙච්ච ගමන් හුස්ම ඉතින් සුවාසිය අදින්න පටන් ගන්නවා. ඒ කියන්නේම අවශ්‍ය පිටි වෙනවා කියන. ඉතින් ඒක තමයි භයානකම දේ heart attack වල. ඒ තමයි භයානකම දේ blood pressure එකට. ඔය මොන heart attack ආව මොන blood pressure එකක් ආවත් රිලැක්ස් කරන්න පුළුවන් නම් ඒක තමයි ඇඟට දෙන්න පුළුවන් ලොකුම සාන්තිය. කුලප්ප වුණොත් කලබල වුණොත් ක්‍රොස් කටේවත් අත දාගන්න බෑ. ඕනේ විසක් වැඩිච්ච වෙලා ඕනේ ප්‍රෙෂර් එකක් ආපු වෙලාවක ඕනේ heart attack ආපු attack එකක් ආපු වෙලාවක අපේ ශරීරයට දෙන්න තියෙන සහයෝගය තමයි හොඳට හුස්ම දෙක තුනක් කරගෙන එහෙම රිලැක්ස් වෙන්න අරින්න. මැරෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් ඒක ශරීරයේ සුවදේවාවට කරන උදව්වක්. අපිට වෙන්නේ මොකද්ද? ලෙඩෙන් ටිකක් කෙනකොට අපි ඊට වැඩිය බය වෙනවා. ලෙඩ එපා. ඉස්පිතල් ලෙඩ පිළිබඳ ටෙලිග්‍රෑම් එකක් ගෙදෙච්චාට ගෙදරින් ඉන්නේ කාටවත් heart attack හැදෙනවා. ටෙලිග්‍රෑම් කරා එනකොට මෙහි බය වෙලා ඉවරයි. මොකද ඒ තරම්ම අපි දන්නවා අපි මේ ගත කරන ජීවිතය හැටියට කොයි වෙලාවෙ මොන මරාලේ කඩාවැටෙයි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ව්‍යාපාදයක් ඇති වෙනකොට හිතේ මේ தત્ත්වය, ගතේ මේ தত্ত্বය යෝගාචරය අස්පනා අපිට දැකලා මේ තමයි ව්‍යාපාදේ වැඩේ. මේ ව්‍යාපාදයෙන් අපි කර්මයක් රැස් කරලා ඊගාවාත්මේ දඬුවම් ලබනවා කියන එක අපි මහා ලෝකෝට පොත්පත්වල කියවනවා. අසවල් වැරදි කළොත් අසවල් දඬුවම. මොකක්වත් ඕන ඒ වෙලාවෙම දඬුවම හම්බ වෙනවා. කතා කරන්න දෙයක් නැහැ. මේක වසංගන්න ගියාම තමයි කියන්නේ අරක වුණොත් මේක වෙනවා ඒක වුණොත් එහෙම නොවෙනව නෙවෙයි එහෙමත් වෙනවා. නමුත් කොච්චර සංවේදීද කියලා කියනවනම් අපි ව්‍යාපාරයේ යම් කිසි කෙනෙකුගේ හිතකට හානියක් කරන එක අනිවාර්යයෙන්ම තමන්ගේ හිතට සිද්ධ වෙලා තමයි එතන සිද්ධ වෙන්නේ. කාටවත් අපිට බෑ හානි කරන්න. ඒ හානියේ පෙරහුරුව තමන්ට නොදැනී. එනිසා සංවේදී මනුස්සයාට පේනවා අනුන් හානු කරන්න ඉස්සලා මම හානි කරගෙනයි මේ වැඩේ වෙන්නේ. ඒක නිසා අනුන්ගේ වැරදි වෙවිලි හේතුවට විච්ච දෙයට හේතු පිට හොයන කතා මේ තීරම කැකිල රජුරන්ගේ තීන්දුව. සර්වචන්සේ පින්නන මේ ව්‍යාපාද පිළිබඳව නැත්නම් අපි කිව්වොත් අර කෝධ උපායාස පිළිබඳව මුලට යන ක්‍රමය. මේක මෙච්චර යන්නේ ඉස්සලා මේක දැක් ගන්න පුළුවන් වුණොත් පිට කෙනෙක් වෙන්න පුළුවන් තමන් වෙන්න පුළුවන් නමුත් නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් ගතිය බෞද්ධෙක්ම වෙන්න ඕනේ නැහැ. ඉතින් සිල් අරගෙන තියෙන්න ඕනකමකුත් නැහැ. දාන දීලා කරන්න තියෙන්න ඕනකමකුත් නැහැ එතෙන්ද. මේකෙදි තියෙන බොහොම රැඩිකල් ක්‍රමයක්. ඉතින් ඒක නිසා මෙතනදී සංසාර ගැම්ම කඩන්නේ අවිද්‍යාව දුරු කිරීමෙන් තණ්හාව දුරු කිරීමෙන් නෙවෙයි. මේකට කියනවා පඤ්ඤා විමුක්තිය. විපස්සනා ක්‍රමය කියලා. ඉතින් මේකත් එක්ක අර චේතෝ විමුක්ති ක්‍රමය නැත්නම් සමාධි ක්‍රමය තිබුණට කිසි වැරද්දක් නැහැ. කෙනෙකුට පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ව්‍යාපාදේ පිටු දකින්න ඊට වැඩි වෙලාවක් Tamange අරමුණේ ඉන්න සතිය වඩන්න කිසිම ප්‍රශ්නයක් නැහැ දෙක අතර ගැටුමක් ඉන්නේ නැහැ. නමුත් මේ රැඩිකල් සිස්ටම් එක එහෙම නැත්නම් මේ කියන විපස්සනා ක්‍රම එහෙම නැත්නම් මේ ධම්මානුපස්සනා ක්‍රමයට යෝගාවචරයා සූදානම් වෙනව නම් නැත්නම් ඒකට ලෑස්ති ගතියක් තියෙනවා නම් ඒකත් අප්‍රමාද කියන වචනයටම ගැටෙනවා. ලෑස්ති ලයින් එක තමයි ඕන කරන්නේ. be prepared. Tamanට ඕන වෙලාවක එන්න පුළුවන්. එනකොට ප්‍රධානම දේ තමයි උත්තර හොයන්න ඉස්සලා මේ ගාන තේරුම් ගන්න ඕනේ. ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. මේක කාමච්ඡන්දේ නෙවෙයි මේක ව්‍යාපාදේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ සංඥාවම හට ගන්නකොට තියෙන සංඥාව බරපතල බේතක් බවටපත් වෙනවා. ඒ වගේම තීන මිත්‍ති ගැන කතා කරනකොට සර්වඥාන්සි පෙන්නගේ හිර ගෙදරක් වගේ කියලා. මේ ඔක්කොම පහසුරකම් ටික හම්බ වෙච්ච ගමන් හිතේ තෙන්න වැඩනවා. පහසුවක් නැති තාක්කල් නැති ගැන රණ්ඩු කරනවා. අරක නෑ මේක නෑ අරක නෑ ඔක්කොම හම්බුනාට පස්සේ ඕන්න බබා දොයිනවා. ඊට පස්සේ ලැජ්ජ වෙලා නැගිටිනවා. චෙක් වෙච්ච වැඩේ කියලා අතක වෙලාගෙන් තමන්ටම තමන් ගොරවනවා එනවා. ආයෙ වැටෙනවා. ඒක නිකන් දාස මේ ඉහිර ගෙදරකට වැටෙනවා වගේ කියනවා. එතෙන් ජලකන්දිය උපමාට පෙන්නන්නේ වතුර බඳ පාසි බැඳිලා තියෙනවා. ඒක නිසා වතුර කඩක් වශයෙන් පේන්නේ නැහැ. හැමතැනම පාසි. මොන බැලුවට මොන පේන්නේත් නැහැ. අඩිය පේන්නේත් නැහැ. ඒ නිසා නිදිමතක් ආවට පස්සේ ඒකට කියන්නේ මහ හොරයි කිය. ඒ කියන්නේ තමන් විශාල වියදමක් කරලා ගයක් ඉදමක් කරගෙන ලස්සන නිර්මාණ ශිල්පයක් ලබා ඇඳගෙන හදලා ගේ අදින්චි වෙලා බඩ පුරවන ඔක්කොම කරලා තියෙනවා ඇති පොඩ්ඩ වෙනකොට කවුරු හරි කඩාන යනවා. කොරට්ටවල ගේ කඩාන ගියොත් එහෙම වැඩියෙන් මහන්සි වෙච්ච කෙනාට වැඩියෙන් කනගාටු වෙන්න වෙනවා. වගේ අපි අවුරුදු ගාණක් සැලසුම් කරලා භාවනා මධ්‍යස්ථාන ගිහලා ඕන ඔක්කොම හරි ගස්සලා පහඩ වෙනවනේ. සියලු කාරණා හරිනම් ඔන්න බබා දොයි. එහි ඉන්න වෙලාවේ මට හොඳට මතකයි ඔය මේ අපි ළඟ එච්චර හොඳ යන්ත්‍ර තියෙන නැති වෙලාවේ බණක් අහනකොට ලොකු සංසකේ ඉඳපු ගමන් ලොකු සංසකේ කහිනවා. ඉඳපු ගමන් හුනේ චුච්චුක් කරනවා. ඉඳපු ගමන් පටිය හිටිනවා. ඉතින් ඔක්කොම කගා බනහන. මොකක් නැතු අලුත් ඉක්විප්මන්ට් එකක් දාලා දෙනවනේ 150ක් විතර පුදි. ලස්සනට බණට කියනවා කට්ටිය පිටි ගන්න හේත් වෙලා පුදි. අර කැඩි කැඩි ඇහෙනකොට අඩු ගන්න. හුනට හරි බැන බැන බැන හරි බනහන. ඉතින් ඒ නිසා මේ නීවරණයේ වශයෙන් තීන මිද්ද ගැන බලනකොට අපි කිසිසේත්ම තරම් නැති තත්ත්වයකට අපිපත් කරනවා. අපි මේ අපි ඒකට ආයෝජනය කරපු හැම දෙයකටම නිග්‍රහ වෙන මට්ටමක් තියෙන මිද්දේ තියෙනවා. ඒක නිකන් පාසි බැඳිච්ච ජලයක් වගේ. එහෙම නැත්නම් පාසි බැඳිච්ච ජලයක් නැත්නම් හිර කෙදරක් වගේ කියලා හිර ගෙදරක් වයි කියලා සරෝජාංශ පෙන්වනවා. දැන් මේකට විපස්සනාවෙන් දෙන උත්තරේ හරි විචිත්‍රයි. මොකද නිින්ද ආවට පස්සේ දැන් මම ඉන්නේ නිින්ද කියලා දැනගන්න බෑ. දැන් කාමච්ඡන්දේ තියෙනකොට නම් දැන් කාමච්ඡන්දයක් එක්ක ඉන්නේ කියලා දැනගත හැකියි. නිින්ද ආවට පස්සේ දැන් දොස්තරල වෙදක බෙහෙත් දෙනකොට නිින්දෙන් පත්ත කියලා පොන්න බෙහෙත් එහෙම දීලා තියෙනවද කරලා තියෙනවද? නෑ. ඒ නිින්දට පෙර. නැත්නම් නිින්දෙන් පස්සේ දෙන්න පුළුවන්. නිින්ද වෙලාවේ කරන්න බෑ. ඒ නිසා කියනවා මේ බීපු මිනිසෙකුට උපදෙස් දෙනකොට බීවට පස්සේ උපදෙස් දීලා වැඩක් නැහැ. උපදෙස් දෙනවනම් බොන්න ඉස්සලා දෙන්න ඕනේ. නිවර්ණේ අන්නේ වගේ මේ මේ නින්දත් එක තියෙන දෙල්ලමක් තියෙනවා. ඒක ආවට පස්සේ ඇවිල්ලා නැවත නැවත තමයි වටන්න පටන් ගත්තාට පස්සේ ඉතින් ආයේ මොන තාලෙමවත් ගොඩ ගන්න බෑ. මේක නිසා කරණ තියෙන ක්‍රමේ තමයි මේ නිින්ද එක සැරේ එන්නේ නැහැ. ඒක මේ අවදි මනසක ඉඳලා ප්‍රබුද්ධ මනසක ඉඳලා නිින්දක් ඇති වෙන්න විශාල චිත්ත වීති ගන්න දුවනවා. අන්නේ චිත්ත වීති හරහා සිදුවෙන ක්‍රියාවලිය දැකලා තියෙනවා. Taman දැන් මූල කර්මස්ථානේ ඉන්නවනම් ඒ මූල කර්මස්ථානේ පායලෝක මෙනෙහි කරත් එකයි නැතත් එකයි කියලා හිතිලා. එහෙම ගියාට පස්සේ තමයි එක තැනකදී නිින්දට වැටෙන්නේ. ඒක නිසා ඒක පිළිබඳ අවදිමත් වෙන්නේ කරනවා. දැනගන්න ඕනේ අරමුණක් දිගේ සම එකාකාරව ගියොත් නින්දට වැටෙන තිනිට වැඩි. අරමුණ වැටිලා අරමුණ කැඩිලා නීවරණ ධර්ම આવුත් විශේෂයෙන් කාමච්ඡන්ද ව්‍යාපාය තියෙන නින්ද එන්නෙම නැහැ. ඒ දෙක සම්පූර්ණ ක්‍රියාශක්ති දෙක. නින්ද කියන්නේ ක්‍රියාශක්ති නැති කතියක්. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය දැනගන්න ඕනේ මේ නින්ද කියන එක තීන මිද්දේ කියලා කියන්නේ. මේකට තියෙන උත්තරේ තමයි මෙනෙහි කිරීම. තමයි මෙනෙහි කරනවා ආයක ආස්වාසිය මේක ආස්වාසිය මේක ප්‍රසවාසිය මේක ප්‍රසවාසිය කියලා. ඒ මෙනෙහි කිරීමේදී නංගඩ ගන්න ක්‍රමේ නිසා සමාධිය ටිකක් කැඩෙනවා. වේගය අඩු වෙනවා. නමුත් නිින්දට යන තැනට අපි. එනිසා යෝගාචර උපක්‍රම දෙකක් තියෙනවා සමත වශයෙන්. පරියන්කේ ඉන්නකොට නම් තියෙන්නේ මෙනෙහි කිරීම. පරියන්කට යන්න ඉස්සෙල්ලා නම් තියෙන්නේ සක්මන. ඒ සක්මනේ බැටරිය හොඳට charge කරගෙන විදුලිය කවාගෙන ආශ්වාසය ආශ්වාසය ප්‍රශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කරනවා කියන්නේ එනර්ජි ස්ලෝ රිලීස් කරනවා ටික ටික ටික ටික අර බැටරියේ තියෙන ශක්ති පිටකිරීමක් සිද්ධ වෙනවා ඉතින් මේක දැනගත්තට පස්සේ යෝගාවචරයට පුළුවන් අර මෙච්චර අමාරුවෙන් උපයාගත්ත වෙලාව අරමුණේ හිටියත් නැතත් හිත නින්දට වට ගන්න තෝ තියාගන්න ඉතින් ඒක නිසා යෝගාවචරයා මේ නිින්ද පිළිබඳව මේ පාඩම ඇති ඇතිය දකින්න මට්ටමට ගියේ නැත්තම් එයා බොහෝ විට අරමුණ නොපෙනී යෑම නිින්දක් කියලා පැටලව ගන්නවා. ඒක භයානක ලෙඩක්. ඒකට බොහොම අර ඉන්ජෙක්ෂන් එකෙන් අහන්න බෑ ඒක. ඒ මොකද මට හොඳට මතකයි මම නිල්ලඹ කියලා භාවනා කරනකොට ඒකට 84 විතර වගේ වෙන්න ඇති. කවුරුවක්වත් නැහැ ගුරුවරයෙක්. මම දන්නෙත් නැහැ භාවනා කියන්නේ මොකද්ද කියලා. ඉතින් අර මොකක් හරි එකට යන්න හිතෙනවා. ඉතින් හිටියේ ජර්මන් කණ්ඩායමක්. ඒ භාවනා දෙන්න උපදෙස් දීපු හාමුදුරුවෝ ඊට ඉස්සෙල් දවසේ පැවිදි වුණේ. ඉතින් ආයේ ජර්මන් කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරනවා මම විතරයි සිංහලයට හිටියේ. ඉතින් දවසක් දවස් තුන හතරක් යනකොට මම ළඟට ඇවිල්ලා ඇහුවා මණි මට ඕනේ නෑ කාගවත් දේවල් රැඟිලි ගහන්න. මම මොකද්ද කරන භාවනාව කියලා. මට හරි ලැජ්ජාවක් ඇති වුණා මොකද කියන්න නමක් දන්නේ නෑ මම ඒ කාලේ. ඔහේ ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා මම මේ හුස්ම දිහා බලනවා. අම්මෝ බොහොම වටිනා එකක්. බොහොම හොඳයි. ආනපන සති කියන්නේ කියලා මම කොහොමද එහෙම කියමු කියලා. ඊට පස්සේ ටික නිින්ද මොකද වෙන්නේ? මම කිව්වා මම දන්නේ මට නිින්ද යනවා. මම හොඳටම දන්නවා. ආනපන ඉන්න ඔන්න ටික වෙලා වෙනකොට ගාන නැගිටිනවා. ඉච්චරයි දන්නේ මොනවක්වත් දන්නේ නැහැ. මේ මිනිස්සයා කිව්වා එහෙමනම් මේ භාවනාව හොඳට හරියනවා කිව්වා. මට දෙනවා මේක අමු බැට් එක මේක කොහොමද භාවනා හරියනවා කියලා කියන්නේ මේ නිින්ද යන එකට වෙන්නේ කියලා. මම ඊට පස්සේ අවුරුද්දක් කිව්වා නෑ නෑ භාවනාව හරියනවා නම් ආනාපානේ හරියනවා නම් ඒ වගේ හිත ඇකිලිලා නොදෙනී කියලා නින්දට වැටෙන එකක් තියෙනවා කියලා. මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරා. මම කොහොමඩක්වත් පිළිගන්නේ නෑ මේ ජර්මන් කාර්යය මේ ඊයේ පැවති වෙච්ච එක මේ කමනවාද කියන්නේ කියලා ගණන් ගත්තේම නෑ. නමුත් ඊට පස්සේ ආයතන අවුරුදු දෙකක් විතර යන්න ඇති. ওই ඥානාරාම සාංශික අපේ සත්‍ය විශේෂා විදර්ශනා ඥානයේ ඒ ශාංශෙ පෙන්ලා දීලා තියෙනවා ආනාපානයත් එක්ක දිගට දිගට යනකොට ආනාපානෙත් එක්ක වැඩි වෙලාවෙ හිටපු කෙනා ප්‍රථම වතාවට එන්නේ එන්නේ එන්නේ ආනාපානෙ තුනී වෙනකොට ඒක දැනගෙන ගියා නම් ඉති උනන්දුවක් ඇති වෙනවා. හරි දැන් ආනාපානෙ එන්නේ එන්නේ කීකර වෙනවා කියලා. නොදැනගෙන ගියොත් මේක වැරද්දක්, නීරස වීමක් අරමුණ ඉති ලුහුට ආයමක්, ලිස්ස ආයමක් සිද්ධ වෙලා අන්තිමට දන්න එක පාට ගැස්සිලා අවදින කොටයි දන්නේ මොන වුණාද කියලා දන්නේ නැහැ. අතරමැද කාලේ මොකක්වත් දන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි මේක කියන්නත් ලැජ්ජයි. මේ කියයි ගුරු සමටහන් සොද්ද කරනකොට මේක කියන්න වෙනවයි කියලා කියන හොඳටම තමන්ගේ බංකොලොත් බාහිර ප්‍රකාශකෙදීමක් නේ. නමුත් මේකමයි රහස කිව යුත්තම මේකමයි කමටහන සුද්ධ වෙන්න ඕනේ මේකමයි. ඒක නිසා අපි ඒක නීවරණයක් තීන මිද්‍යක් කියලා තමන් නම් කරුවොත් එයා භාවනාවට විශාල හරස්කඩක් දාගන්නවා. දැනගන්න ඕනේ භාවනා හරියාගෙන යනකොට ඒක ලස්සනට කියලා තියෙනවා මේ අටුවාවේදී ආනාපානය පමනක් අනිකෝ සියලු අරමුණු අතර වැඩි වෙලා ඇසුරු කරන්න ඇසුරු කරන්න නොදෙනියම වැඩි කියන උපමාවට කියනවා මේ පාත්‍රයේට මේ සීනුවට එක සැරයක් ගැහුවොත් ඒකෙන් ඇති වෙන සද්දිය ගහනවත් එක්කම හරි හොඳට දැනිලා ඒ සද්ද ක්‍රමයෙන් බහගෙන යනවා ගිහිල්ලා බහගෙන ගිහිල්ලා එක තැනකදී සද්ද නැති වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ගහනකොටම තියෙන සද්දය අල්ලගෙන මම දැන් මේ සද්දෙත් එක්කම යනවා. මොන යකා කෑ ගැහුවත් මම මේක දිගේ සද්ද දිගේ යනවා කියලා ගියොත් අර තේරෙන පටන් ගන්නවා ගැඹුරු සද්දට යනකොට වැඩි අවධානයක් ඕන. මොකද අනිකුත් වෙනද නැහැ වෙන සද්ද වලින් අර සියුම් සද්දට හානි කරනවා. ඉතින් මේ සද්ද දිගේම යන්න හදනකොට සතිය තියුණු වෙන්න ඕනේ නම් සද්ද අඩුවීම වාසියට හිතිනවා. මේකම තමයි ආනාපානෙත්. ඉතින් ඒක නිසා මේ කාරණාව දන්නේ නැති නිසා අද කී දහහක් මේ ආනාපානෙට හරියන්නේ මේක වෙන අරමුණක් ගන්න බැරිද? එහෙනම් වෙන ගුරුවරයෙක් ගාට යන්න බැරිද? නැත්නම් වෙන භාවනා මධ්‍යස්ථානයක් නැද්ද? මේ ආනාපානෙ මේ කියන පුංචි කාරණා පුංචි නැහැ කාරණා විශාලයි. මේ කාරණා නොදැනීමේ එකක් තමයි සාමාන්‍ය නොදන්න මිච්ඡා අපටිපත්‍ය විද්‍යාව. ආනාපාන කරනකොට ගෙවෙන බව දන්නේ නැහැ. දෙක මිච්ඡා අපටිපත්‍ය විද්‍යාව තියෙනවා මේක තීන මිද්දේ කියලා අල්ලගෙන තියෙනවා. ඉතින් එතකොට ඒක කියන්න ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඒක සාකච්ඡා කරන්න කැමති නැහැ. හිතන්නේ මේක මගේ වැරද්දක් කියලා. කවදා හරි ඒක සුද්ධ වෙච්ච දවසේ ඒ යෝගාචරය යන්නේ පරියන්කයට ආනපනී සියුම් වෙන්න සියුම් වෙන්න අඛණ්ඩ සතියක් තියාගන්න. වේපුල්ල සතියක් තියාගන්න. මේක තුනී වෙන්න වෙන්න වෙන්න වෙන්න තමන්ගේ භාවනාව ප්‍රණීත වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තේරෙනවා මේක බින්ගයක් දිගේ ඇතුලකට යනවා වගේ. එහෙම නැත්නම් අවදි මනසෙන් යටි හිතට උඩු හිතෙන් යටි හිතට හිමීට බහින වෙලාව මෙතෙක් කල අපේ විඥානය කොච්චර මාය කරලා තියෙනවද කියලා. ඒක දැනගෙන ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම වැරදි අදහසක් අරගෙන ලකුණු කපාගෙන හිත් පීඩා ඇති කරගෙන ආනාපානට දොස් කියනවා. උන්තරවචනාංශ මේ ආනාපාන දීලා තියෙන දැනගෙනම තමයි. ඒක නිසා රචනසේ පොඩි ඩොක්කක් නම් අනිනවා. පොඩි කෙනෙහිලක් කරනවා. නාහම්බික්කවේ අසම්පජානස්ස මුට්ටස් සති සානාපාන සතින් වදාමි කියලා ආනාපාන සති භාවනාවේදී බුද්ධංග මට්ටමට අන්දිසල කියනවා මහණෙනි මුට්ට වෙච්ච මෝඩ වෙච්ච සතියක් ඇති. නැත්නම් මොට්ට වෙච්ච සතියක් ඇති. සම්පජාන්නේ නැති කෙනාට නම් මම ආනපන සති භාවනාවක් කියන්නේ නැහැ කියලා. කියන්නේ මෙතන ඉතාම තීක්ෂණ බුද්ධියක් ඕනේ. ඇසුවිරු ඥානයක් ඕනේ. ලෑස්ති වෙලා යන්න ඕනේ. මේ ආනපනේ සියුම් වෙනකොට මේක තීන මිද්‍යාවද නැත්නම් භාවනාවේ දියුණුවක්ද කියලා බලා ගන්න. ඒක ලොකු සංස්කෘතික පොතේ ලියනකොට ලොකු සංස්කෘතික පැහැදිලිව සඳහන් කරා. මේක පිළිබඳ ඇසුවිරු ඥාන නැති එකන වැරදි විනිශ්චයකට යනවා කියලා ඒක පිළිබඳව ද්වේෂයක් පාල කර ගන්නවා. කවදා හරි බණක් අහලා ධර්ම සාකච්ඡාවක් කරලා මේක අල්ලගත්ත එකනා අනිත් දවසේ ඒක අපේක්ෂා කරනවා. එහෙම නැත්නම් ලෑස්තිලා යනවා. එදා කවදාකවත් අර දෙයට පාව දෙන්න සටන දිගට කරගෙන යනවා. ඉතින් මේ තීන මිද්දය පිළිබඳව තීන මිද්දේ තීදී තීන මිද්දේ දැනගන්නවා කියන්නේ මේ මෙතන ප්‍රශ්න තියෙන්නේ. තීන මිද්දේට පිළිසි පිළියෙල වෙන්නේ නැහැ. ඒකට හිත ලෑස්ති වෙන හැටි. ඉතින් අර වේබුසයාඩෝ කියනවා තනියෙන් භාවනා කරන කෙනා ඇඳ සකස් කරලා කොට්ටේ තියාගෙන මැදටලා භාවනා කරනවා. පොඩ්ඩක් කලිනොට එහෙම ගිහලා කොට්ටේ හදලා තමයිලු භාවනාවට වහින්. ඉතින් මෙහා බුදු වෙන්න කවද වෙයිද? බුද්ධි එන එක නම් වෙයි හැබැයි. ඒ නිසා ඉඳ ගන්න තාලෙන් කියන්න පුළුවන් කොහේ යන්නද යන්නේ කියලා. ඇඳ උඩ කොට්ට හදාගෙන ඔක්කොම කරගෙන වාඩි වුණා නම් ඉතින් එතකොට බුද්ධියන එක ෂුවර්. බුදු වෙන එක බෑ. ඉතින් මේ තරම් කම්ෆර්ටබලි මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ අපේ හිත මධ්‍යම ප්‍රතිපදායෙන් පොඩ්ඩකට හරි හැපපැත්තට දීපු ගමන් ඒකට ඇදෙනවා. ඒක අර ඒකට කියන්නේ කේන්ද්‍ර අபிසාරි බලය කියලා. ඒතරට අදිනවා. කේන්ද්‍ර අපසාරි බලය තමයි අපි පිටලැලක් උඩ හරි පොල් ගෙඩියක් හරි ඉඳගෙන උඩ ඉඳගෙන භාවනා කරන්න ගියාම ඒ හරියන්නේ නැහැ. ඒක දෙන්නේ සමතුලිත බයිස යෝගාවචරය තේරුම් ගන්න ඕනේ. මේ කයයි හිතයි දෙකම සමතුලිත කරගෙන මේ සියුම් අරමුණක යනකොට ඒ පටන් ගන්නෙදී තියෙන්න ඕනේ එකලස. පටන් ගන්නකොට තියෙනකොට ගෙපලක් කපලා ගෙපල මට්ටම් කරලා ඉපයි ගිය හදන්න පටන් ගන්න ගන්න. ඒ වගේ මට්ටම ආවේ නැත්තම් ලෙවල් කරගන්න බැරි නම් ඒ ගියේ හැදිල්ල වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට නිතරම අවදියක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම මතක් කරන හැමදාම නිින්දට යන වෙලාවක් තියෙනවානේ. ප්‍රකෘති ස්වභාවයෙන් නිින්දට යන වෙලාව. ඒක සතියෙන් ඉඳලා හොඳට බලාගන්නයි කියලා කොහොමද නිින්ද යහගෙන එන වෙලාවේදී හිතගත සකස් වෙන හැටි. හින්ද යන්නේ නැති වෙලාවේ හිත ඇවිස්සෙන හැටි. ඉතින් ඒක දැනගෙන බලාගෙන හිටියොත් මේ නිින්ද පිළිබඳව මේ කියන අවබෝධය එපිටට යෑම සඳහා කියනවා හොඳට සතිමත් වුණොත් නින්දට ගිහිල්ලා හීන දකින බවත් දැනගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් හීනකට අවදි වෙන්න පුළුවන් කියලා. ඒක අතිමානුෂික ශක්තියක්. යම් කිසි කෙනෙකුට මේ ඉන්න මම හීනක කියලා දැනගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට අභිඥා සියල්ලම හම්බුනා වගේ. මොකද හීනේදී වෙන්නේ හීනේ ඉන්න බව නොදන්නේ එක තමයි හීනේ තියෙන ප්‍රධානම ලක්ෂණය. Eh, නමුත් කාලොස් කැස්ටනීනා ලියනවා eh, මෙක්සිකෝවේ තියෙන ඒ ජාතින් මායා සංස්කෘතියේ ඉදිරිච්චි ඒ ගෝත්‍ර ජාතිකයන් ඒ ගෝත්‍ර ජාතිකේ නායකයා තෝරන්නේ හීන එකට අවදි වෙන්න පුළුවන් මිනිහා තමයිලු ගෝත්‍රේ නායකත්වය දෙන්නේ. ඒකට ඒගොල්ලන්ට ගොඩාක් ක්‍රම තියෙනවලු. මේ අවදියෙන්ද ඉන්නේ නැද්ද කියලා බල කරගන්න අර වෙරිෆයි කරනවා කියලා කියන්නේ චෙක් කරගන්න ක්‍රම ගොඩක් තියානිනවා. නිින්ද යාගෙන එනකොට එයා ඒ උඹ නිින්ද බලයක් අවදියක් ඇති කරගන්නවා මේක සීතල වෙන හැටි මේක මිදෙන හැටි මේක ගල් වෙන හැටි දිහා බලාගෙන හිටියොත් අර අවදි ශක්තියත් සීතල වීමේ හීතල ගතියත් අතර සටනේදී උගක් වලට සීතල ගතිය දිනනවා සමානට අවදිය දිනන්න ඉඩ තියෙනවා අනේ දාට තේරෙන පටන් අර ගන්නවා මේ බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන ප්‍රබුද්ධ කියන වචනෙන් බිඳිලා ප්‍රබුද්ධ කියන්නේ පිවිතුරුකම පිබිදිච්ච ගතිය බුදු වෙන්නයි බුදියන්නයි දෙකම බෑ. බුදියනවනම් බුදු වෙන්න බෑ බුදු වෙනවනම් බුදියන්න බෑ. ඉතින් මේ දෙක අතර සමතුලිතතාවය ගන්න බැරි නිසා හුඟවදෙනේ කොේනවා මේ අනියම් ක්‍රම වලින් يعني බෑවට බහැලා මඩ ගා ගන්න නැතුව කුඹුරු ගොවිතැන් කරන්න හදනවා වගේ මේක තේරුම් අරගන්න නැතුව ලේසි ක්‍රම අදිසි ක්‍රම ඉක්මන් කරන්න හදනවා මම කවදාකවත් ඒ තීන මිද්ද කියන එක දැකලා ඒකේ මාත්‍යා සීමාව දැනගෙන ඒක හරහා යනවා මිස මේක නිසා සෑහෙන සාමූහික භාවනාදී ලැජ්ජාවටපත් වෙනවා. හරියට විඳලා තියෙනවා ඒක. හරියට ලැජ්ජාවටපත් වෙලා තියෙනවා. මේ භාවනා කරගෙන ඉනකොට කිරා වැටෙනවා. ඉතින් ඒක මේ සමහර විටක මේ ආනපන සිවුම් නිසා වෙනවද? නැත්නම් ඇගේ වේස නිසා වෙනවද කියලා තෝරා බේරා ගන්න එකට අන්තිම වෙලේ තමයි කමඨාන් සුද්ධ කරනකොට පුළුවන් තරම් ඒක පිළිබඳව ඒ ක්‍රමානුකූලයකට වැටෙන හැටි විස්තර කරන්න පුළුවන් නම් මම හිතන අපේ ජීවිතේ කවදාකවත් දක්වන දෙපැත්තකට කන්නඩියක් දාලා බැලුවා වගේ ජනේලයක් කරලා බැලුවා වගේ අපි දකිනවා මොකද අපේ ජීවිතෙන් 50ක් විතර අපි බොහෝ විට රාත්‍රියේ නිින්දටයි ගත කරන්නේ. දැන් සරෝජනාංශේ සරෝජනාංශ නෙවෙයි විශේෂයෙන්ම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා රත්ති දිවා සංඥාව ගන්න දිවා රත්ති සංඥාව ගන්න කියලා. අපි තාම කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට දවල් වරුවේ පුළුවන් තරම් සෙනගත් එක්ක ඇසුර අඩු කරගෙන ඒ මිනිස්සු මුගාවක් වැඩ කරන වෙලාවනේ. ඒක අපිට විවේකයක් ගන්නත් බෑ නිස්සද්ද භාවයක් නැහැ. වැඩ ටික කරන්න. ඔත් ඒකල්ල විවාහක වෙලාව තියාගෙන රාත්‍රියේ පුළුවන් තරම් අවදියෙන් ගත කරන්න. එතකොට ඔක්කොම මලතෝම් පිටිනේ කවි ඔර ඔර බුදි. තමන්න හැම තැනම භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. තමන්ගේ ගෙදර වුණත් තමන් ඉන්න තැන වුණත් ඕන බයිලකාරයෝ නටන ජවුසංකාරයෝ රැතිස්සේ බුදි. ඒකෝර තමන් අවදි වෙච්චාම අර ඉද්දාටක වර නාටිකංගනාව දැක්කා වගේ හොඳ ලස්සන දර්ශන දැක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඔක්කොම අපිට ගෙදර සක්මන්ම ලෝකේ භාවනා මධ්‍යස්ථානක හදාදා කරන තරම් අපි රජපෞල් වල නෙමෙයි. මේ තීන මිනිඩේ පොඩ්ඩක් ඉක්ම ගත්තට පස්සේ සරුවත් chance පැය 18ක් දිගටම ඉඳලා තියෙනවා. බුදු වුණාට පස්සේ මොකටේ කාගෙන් ලකුණු ගන්නේ? මොනව ලබා ගන්නේ? බුදුන් තමයි ඉස්සල්ලාම ලෝකයාට මනුස්සයාට කාලසටහන ඉදිරිපත් කරපු උත්තරයන් වහන්සේ. ඒකල තියාගත්ත පැය 6යි. ඒ පැය 6මුත් දිව්‍යන් එක්ක කතා කරන්න පාළයක් දීලා තිනවා. බොහොම සුළු වේලාවක් අර කය තියාගෙන ඉනවා ඒක ඒ කය තබාගෙන ඉන්නේ තියෙන උත්හාන සංඥාවයි. මං අහලාට නැගිටිනවා කියන සංඥාවයි. ඉන් දවස් 30 වැඩ අක්‍රමිකවත් නම් අපි ශරීරේ ව්‍යායාම සමබර නැත්නම් කොඩියේ ගොඩාක් විවේක ගන්න ඕනේ. බුදුහාමින්නන්සේ පාවිච්චි කරලා ලස්සන වචනයක්. තමයි හැම වැඩක්ම කරනකොට එතන එතන විස්්‍රාම වෙන නැවතිල්ල කරනවා නම් වෙනම විස්්‍රාමයක් ගන්න ඕනේ නැහැ. කරන හැම වැඩක්ම silently mindfully slowly හැම වෙලාවෙම බලන්න වැඩක් කරනවා තමන්ගේ නිකුත් වෙන සද්දෙට. සටපට සද්ද එනවා. ඒ සටපට සද්ද කියන්නේ සතියක් නැහැ. සමබරක් නැහැ. වැඩි යනවනම් වෙනතට වැඩි අඩු සද්දකින් උගාවක් Taman Taman ගැන අවදිවත් වෙනවා වැඩි. Tamanගේ නිකුත් වෙන ශබ්ද අහන්න හදන මනුස්සයාට හරියට Taman ගැන සතුටුමත් වෙන්න පුළුවන්. ඒක සතිය පිටවන්නත් උදව්වක් වෙනවා. හැබැයි එතකොට පොඩ්ඩක් නැවතිල්ල වැඩ කරන්න ඕනේ. එහෙම කෙනාට අනුන්ගේ නිස්සද්දතාවය අපේක්ෂා කරන්න එතෙන් තමන් වැඩක් කරනකොට ගෝසා කලබල කරන කෙනාට යන යන තැන ඒක විපාක වශයෙන් අනුන්ගෙන් කලබල ලැබෙනවා. අපිට ඊයමනුසේ සටපට උන්ද කියලා කියන්නේ. කරන්න ගියාම දඩබඩ දඩබඩ තමයි ඕන වැඩක් කරන්න ගියාම නමම දාලා දෙන්නේ සටපට උන්දයි කියන. ඉතින් තමන් ළඟ සටපට උන්දා ඉන්න කම්මතක තියාගෙන කවදාකවත් පරිසරයෙන් විවේකයේ තමයි ලැබෙන්නේ. විශ්‍රාමයේ ලැබෙන්නේ මොකද තමන් පරිසරයට අනවශ්‍ය ශබ්ද දීලා තියෙනවා. මේකට කියන ශබ්ද දූෂණය කියලා. ඒ නිසා සර්වචන්නාංශයට නමක් තියෙනවා මුනි කියලා. මියුට් සම්පූර්ණ කතා කරන්නේ වචනයක්. බැරි නම් විතරයි. පුළුවන් නම් නිසද්ද භාවයෙන් කියලා තියෙන හරි වැඩේ හරි කියලා. ඒ ක්‍රමයෙන් තමයි දිගටම සංඝ සභාවවල පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනාට මේ නිදිමතත් එක්ක වැඩ කරනකොට අන්නේ වගේ ඇරිච්ච නැති ජනෙල් කීපයක් විවෘත වෙනවා. ඊට පස්සේ වැඩ විශාල කාර්යයක් කරන්න පුළුවන්. දැඩි වෙහෙසෙන්නේ නැහැ. ඒ වගේ මේ හුඟා කාගමික කටයුතු නිසා තමන්ගේ මේ කයේ හිතේ විවෘත වෙච්ච නැති ගොඩක් ප්‍රතිවිරුත් කරගන්න පුළුවන්. ඒකට නිින්දට ලැජ්ජ වෙලා බය වෙන එක නෙමෙයි තියෙන්නේ. මුලයි යගයි දෙකයි අල්ලන්නේ. ඉඳ පටන් ගන්නකොටයි සහ අවදි වෙච්ච ගමන්ම ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කෙනෙක් සතිමත් වෙනවා නම් අවදියේදී ඉස්සල්ලාම හිත අවදි වෙච්ච බව දැනගෙන ඇස්සරින්නේ සතියෙන් කියලා. ඒක දෙකට කඩා ගන්න කියන. මගේ හිත අවදි වුණා කියලා දැනගන්නකොටම සතිය පිහිටුවොත් ඇස්සරින්නේ සතියෙන්. එහෙම නැත්නම් අපි මොයි වෙලාවේ මොන වෙලාවකට හිටත් දන්නේ ගෝක් කරලා පැයක් විතර ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ මම යෝගාවචරයක් නේද සතිමත් වෙන්න ඕනේ නේද කියලා. ඒ අර මේ යොදා ගන්න අඩුකම. එතකොට තීන මිද්දට බර වැඩි. අර විදිහට පුංචි පුංචි කොටස් වල කඩලා බලන්න ගියාම ජීවිතයේ අවදි භාවයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අර සක්මනාරා මෙනේ කිරීම හරහා කරන්න පුළුවන් වගේම නිින්ද ඇවිල්ලා නැත්තම් නිින්ද තමන්ට කරදර කරන වෙලාවේදී මේ සෙල්ලක්කාර ක්‍රමයට නිින්දියා බලන ගතිය ඇටින මිදේන්ට ඉස්සල්ලා ගියාට පස්සේ ඇති වෙන දේ. ඊට පස්සේ මේ උද්දච්ච කුච්ච කියන එක අතීතේ සහ අනාගතේ දුවනයි කියන එක. කෝදෙන පශ්චාත්තාප වුණාට මේ හිත මෙතෙක් කල් තිබුණේ මොතනනේ. සතිය පුරුදු කරලා පස්සේනේ අපි මේ වර්තමානයේ කියන එක දන්නේ. ඉතින් ඒක නිසා ඒ අතීතේ අනාගතේ දුවනයි කියන එක ජම්මිට වෙන්නේ දෙයක්. පුරුද්දට වෙන එකක්. නමුත් හොඳට සත්‍යමත් වුණාට පස්සේ තේරෙයි අපි අතීතයේ හිතන්නේ දැන්. එතන සත්‍ය තියාගන්න පුළුවන්. අපි අනාගතය ගැන හිතන්නේ දැන් නේ. යමක් සිද්ධ වෙන්නේ දැන් නේ. ඒක අතීතය කියන කේවත් අනාගතය කේවත් ඒක අන්තර්ගතේ වුණා වුණත් සිද්ධ වෙන්නේ දැන් නම් බුදුජානක කියනවා ඒ ඒකම ඔප්පු කරන්න අපේ හිතේ සතිය නැති එකම චිත්තක්ෂණයක්වත් නැහැ කියලා. යෝගාචරයක දන්නේ ඒකමයි තියෙන්නේ. සතිය තියෙන බව මේ සතියේ කියන සත්‍යාධිපතිය සබ්බේ ධම්මා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලෝකේ සිදුවන සෑම ධර්මතාවයකට සත්‍යාධිපතිකම් කරනවා. යෝගාචර දන්නේ නැහැ. නිහමට සතිය පිටලා නැහැ මම සතිය කියන එක දන්නේ නැහැ නේ කිය දඟලන්න හදනවා manussකමට උප්පත්තියම හම්බෙන දෙයක් තමයි සතිය. ආ මේක තියෙනවා මම යාට නිසි තැන දෙන්න ඕන. මම යාට අවශ්‍ය නම්බුව දෙන්න ඕන කියලා කියපුවම සතිය අපිට නම්බුවක් දෙනවා. අනේ සතිය දන්නෙත් නැහැ කරගන්නත් බෑ කියලා ඒකට අතු අතුරු අකුල් හෙලන්න ගත්තොත් පශ්චාත්තාප වෙනවා. අතීතනාගතේ හිත ගියාර ප්‍රශ්නයක් නැහැ. මේ අතීතය ගැන හිතන්නේ දැන්. ඒ නිසා ඔක ප්‍රകൃතියක් නෙවෙයි කියන එක විතරක් දැනගන්න. අනාගතය සැලසුම් හදන්නේ දැන්. ඒ නිසා ප්‍රകൃතියක් නෙවෙයි. යදතීතං පහීනන්තං. අපරිපත්තං අනාගතං. යමක් පහුණා නම් ඒක මේ මන මනෝ විකාරයක් විතරයි. අතීතේ තාමපත් වෙලා නැහැ. නිසා ඒක ගැන හිතන්න හදනකොට කියන්න තියෙන ඒක ගැන මේකෙන් කරන්න තියෙන චිත්ත පීඩා ගන්න එකනේ. චිත්ත පීඩා ගන්න මේ අතීතයේ සමාදන් වුණොත් නේ. අනාගතයේ සමාදන් වුණොත් හිතර කියන්නේ අපිට මන අපිට ඔබ යනවා. රොන්දේ ඵලයන්. අත්‍යදු ගහපන්. හැබැයි ඔය කියන මොනම දෙයකටවත් මම අසංකරන්න ලෑස්ති නැහැ. මාසම් කරන වර්තමාන මොහොත විතරයි කියලා ඉන්නකොට අපිට ඒකෙන් එච්චර මානසික පීඩාවක් ගන්න දෙයක් නැහැ. ඒකෙන් කවුරු හරි ඇවිල්ලා කතා කරනකොට මෙහෙමලු අරහෙමලු මෙහෙමලු කියනකොට හොඳට දැනගන්න ඕනේ මෙයා කාගේ දෝ කොන්ත්‍රාත් එකට කතා කරන බෙරක දෝරුවේ මෙයා මේ ප්‍රകൃතිය නෙවෙයි කතා කරන්නේ. එයත් එක්ක යන්න ගමනක් අපිට නැහැ. යට මතක් කරලා දෙන්න ඕනේ ඔබ පොඩ්ඩක් ගිහිල්ලා නාලවරෙන් කියන. පිස්සු ගිලින්නේ නැතුව. කතා කරන්නේ වෙච්ච දෙයක් කියවා. කියන්න දෙයක් නැහැ. වර්තමාන ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒකට වචන ඕනේ නැහැ. ඒක ඒ අස්තන අපිට පේනවා. අතීතයක් පචයක් කියන්නේ ගියාම තමයි යෝගට කට උල් කර කර හැඩ වැඩ දාගෙන අතිශෝක්ති මවාගෙන තෙල්ලන් ඔක්කොම තියෙන්නේ පරණ පචයක්. පණ පවන්න හදනකොට. වර්තමානයේ මොකක්ද ඕනේ කරන්නේ? Tamange හිත උනත් දොඩමළු වෙනකොට උඹට මොකද්ද මේකේ තියෙන දේ මේ වෙච්ච එකක් වමාරා කෑමක්. හරක් කරන්නේ දවල් 30 කාලා කාලා රැයට ගිහිල්ලා වමාර කරනවා. ඒක කියනකොට මටත් දිනා යනවා. ඒ මේ ඉස්සර ඉස්සර ඩ්‍රයිවර් කෙනෙක් මේ ඌ මීවතුර බස් එක නෑ මීවතුරනේ ඔය අලදිනේ පැත්තට බස් එක මේ යන්නේ හුන්තට බොනවා. ඩ්‍රයිවිං කරනකොට බීල වමන එනකොට කට වහලා එහෙම ගිලිනවා. අරක්කුනේ සල්ලි විසි කරන්න බෑ කියලා වමනේ කරන්නේ කට වහගෙන ආපහු ගිරිනවා. ඉතින් අතීතය කියන්නේ ඕක තමයි. අතීතය කියන්නේ මේ වමනේ යන්න හදන එකක්. යන්න දෙන්නේ නැතුව ආපහු ගිල ගන්න හදනවා. ඉතින් උකට නම් කරන්න දෙයක් නෑ. අර මනුස්සයා කියනකොට අපිටත් අපිටක් හිතෙනවනේ. බුදුරජාණන් කියනවා යෝගාවචරයට ජීකුච්චති හරායති අට්ඨියති හරායති ජීකුච්චති ජීව දැනගත්තා එක ලැජ්ජාවකටපත් වෙනවා. පිළිකුල් කරනවා. ඒ ගැන අන්තර්ගතයේ බල බල හොයන්න යන්නේ. මේව කරන්න පටන් අරගත්තට පස්සේ අතීතයේ ස්මරණය කිරීමෙන් අපිට එන්න තියෙන චිත්ත පීඩ අතු උනාට පස්සේ අතීතේ එන්නේත් නැහැ. ඇවිල්ලා අපි වගලගෙන අපිට වද දෙන්න පුළුවන් නම් තමයි අතීතේ නැවත නැවත එන්නේ. ගාලල්ලා ඉතින් මොනව කරන්නේ? වුණා තමයි ඉතින් ඉති කරයි කියලා දැන් මේ දේක් බලපන් කියනකොට අතීතේ ඇවිල්ලා අපිට කරදර කරන ගතිය නැති වෙලා යනවා. ඒක විපස්සනා. එහෙම නැත්නම් හුඟක් වෙලාට අපි ඒ අතීතයේ වෙච්ච දේවල් වල සරසුන් හදා හදා දත්මි ටිකක අනාගත සරසුන් හදාගෙන හොඳටම දන්නවා මේ අතීතය අනාගතය හදන සරසුන් එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. කරන්නේ නැහැ. වෙන්න තියෙන එකක් වෙනවා. ඒ වගේම විචිකිච්ඡාව අපි ඊයේත් කතා කරා. ඕනම පිරිසුදු තැනක ඕනම හරියන තැනක සැක කරන්න පුළුවන්. ඉතින් විචිකිච්ඡාව වෙනනේ කාන්තාරයක් වගේ. දිශා මාරු වෙලා වගේ. ඉතින් යෝගාවචරය මෙව එනකොට දැන් මේ අපි කරන වැඩේ හරිද? මේ කියන බණ හරිද? බුදුරජාණන්සේ මේකමද කිව්වේ? අරයා මෙහෙමද මේ ඕනි තරම් සකන. ඒක කවදාක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක තමයි ඇති. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා කවුරු හරි මට බැන්නොත්. ඒක විමසා බැලීමකින් තොරව මට කේන්ති කියොත් ඔබ මගේ ගෝලෙක් නෙවෙයි කියලා. කවුරු හරි බලනවා ඇත්ත බලපන්. ඇත්ත නම් ඒ මනුස්සයා හරි. නැත්තම් බුදුහාමුදුරුවෝ හරි. උඹට ඒක බලන්න නැතුව තරහ යන්න අයිතියක් නැහැ. එහෙමනම් මගේ ගෝලෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ විමසන වලට ඉච්චර ඉඩ තියලා තියෙද්දි අපි මේ විචිකිච්ඡා කරනවා කියන එක ඒක නිකන් කාන්තාරයක තනුණා වගේ. ඉතින් ඒ නිසා ඒ ධර්ම මතුවෙලා ධර්ම අස්පනා අපිට දකිමින් ඒකේ අලමුල හොයනවට වගේ මෙයාට වෛර කරලා නම් කවදාකවත් මේ කෙලවරක් කරන්න බෑ. වෛර කරන්න වෙනවා බරපතල ගොජ දාන වෙලාව පොඩ්ඩක් කී කර කරගන්න. අපිට ඒකට ද්වේෂය ආපුවම මෛත්‍රී ටිකක් කරනවා. ආසාවවම අසුභ භාවනා ටිකක් කරනවා. කම්මැලිකම ආපුවම මරණානුස්සතිය ටිකක් කරනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් කවදා හරි මේකේ අලගිය මුලගිය ටික ඔක්කොම දැනගන්න නම් එහෙම විසමරාගත්ත, එහෙම තඩමාරු කරගත්ත මේ නීවරණ ධර්ම ඇවිල්ලා එයා රංගනය රඟද්දිම. ඒක මට අයිති එකක් නෙමෙයි ධර්මතාවයක්. එහෙම බලන්න පටන් අරගත්තොත් ඒ මනසට ප්‍රධාන ලාභ දෙයක් හම්බ වෙනවා. තමන්න තමන්ට අනුකම්පා කරන්න පුළුවන් වෙනවා. ඒක විශාලම සාන්තියක්. මේකේ මට මට අයිතියක් කොහෙද තියෙන කාමචන්ද එන්න එපයි කියන්නේ. ඉතිකල් මං හිටියේ කාමේනම් මට කොහෙද අයිතියක් තියෙන්නේ නුරුස්නාලා තියෙන්න එපයි කියන්නේ. නිදිමත ඉන්න එපයි කියන්නේ. අතීත අනාගතයට පසුත වෙන්න බෑ කියන්නේ සැක කරන්න බෑ. මෙන්න මේ තමන්ට සමාධියපු කෙනෙකුට ඕන වෙලාවක අනික් කෙනාට සමාව දෙන්න පුළුවන්. මේ දෙක අතර තියෙන පුදුම නියුන් සම්බන්ධකමක්. තමන්ගේ නීවරණයකට තමන්ට සමාව දෙන්න බැරි මනුස්සයාගෙන් සාධාරණ යුක්තියක් නම් කවදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒසයි බුදුම පණ්ඩිසාංශ කියනවා අඩු ගන්න මේ නීවරණයන්ගෙන් තොර වුණාට පස්සේ තමයි විනිශ්චය කරන්න පුළුවන් ශක්තිය ඉන්නේ මනුස්සයාට. එහෙම නැත්නම් ඒ මනුස්සයා ඒකාන්තේ පක්ෂග්‍රාහී. ඒ නිසා ඒ ලෝකේ ඒකාන්තම මේ නීවරණ ධර්ම නීවරණ ධර්මයෙන් තොර තත්ත්වය අවශ්‍ය කරලා තියෙන විනිශ්චයකාරවරුන්ට කියලා. අසහතික කළ කියන බුලා එක එක්කත් භාවනා කරන්න නැහැ කියලා. දැන් ලෝකේ ඉන්න විනිශ්චයකාරෝ එක එක්කත් භාවනා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳලා දෙන තීන්දුව හොඳලාගේ විනය පද්ධතිය හොඳලාගේ විවස්ථා තේරම වවාගෙන කරන දේවල්. බුදුරජාණන් කියන උඹට ඒකෙන් ඇති වැඩන්නේ උඹ පුළුවන් නම් බලපං නිවර්ණ තත්වයට ගිහිලා තීන්දුවක අවශ්‍යතාවයක් එන්නේ නැහැ. කවදාවත් එන්නේ නැහැ. නිවර්ණයෙන් තොර තත්ත්වයට ගියාම ඒ තීන්දුවක් අවශ්‍යන වර්තමාන මොහොතේ පවත්තන එකයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම බරපතල විදිහට තමන්ගේ චරිතය දූෂණය කරනවා නම් සමාජ ධර්ම බිඳිනවා නම් ඒ චතුරාර්යක භාවනා මාර්ගයෙන් හෝ සමතකම වලට කරන්න. ඒක කිසිම දෝෂයක් නැහැ. නමුත් Tamanට තේරෙනවා නම් මේ ආනාපානෙ තියෙද්දි මේක එන්නේ කියලා ඒක හොඳටම ලකුණක්. විපස්සනාවේ මේක යාම බේර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කවුරු හරි ප්‍රශ්නයක් ආවම අපි පසුබිමත් එක්ක බලලයි අපේ ශක්ති ප්‍රමාණය අපි විසඳන්න ඕනේ වගේ Tamanගම ප්‍රශ්නයක් එනකොට ඒකට සාධාරණ විශ්වගත උත්තරයක් නැහැ. පසුබිමට සාපේක්ෂව කරන්න තියෙන නිසා නිවර්ණ පිළිබඳව මේ සමත පිළිම සහ විපස්සනා පිළිම දැනගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ ජීවිතයේ ඔය තියෙන සංකරතා ගොඩක් සංකීර්ණතා ගොඩක් ඇහිමෙන්මත් ඇති වෙනවා චින්තාමය වශයෙන් නැති වෙනවා සාක්ෂාත් කරනකොට හැම වැරද්දක් තුලම ඊටාම් වටිනා නිදානයක් වාගේ සතුටු වෙන්න කාරණාවක් තියෙනවා අස්පනා අපිට දැක්කොත් ඉතින් ඒක මේ වැඩමුළුවේ මුලදීම මේක සාකච්ඡා කරා නම් උඟ දෙනකොට මේක ගෝචර වෙන්නේ නැහැ. මුලදී පටන් ගන්නකොට කරන ඒ නිසා සරුවචනංශ මේ වගේ දේවල් දේශනා කරන්නේ අවස්ථා කීපකින් ඇල්මරලා අවස්ථා කීපකින් විසමරලා දැන් මේ නීවරණත් එක්ක විතරක් මම උනට මොන දේලා කටයුතු කරන්න කියලා කියන්නේ. එයා මේ වෙනකොට සෑහෙන ජයග්‍රහණ ලැබලා මේක අභියෝගයට තාම බාරගත්තේ නැති කෙනෙක්. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සීල දිනාට තමන් කරගෙන යන වැඩ පිළිවෙලට ඊගාව කඩයිම ඊගාව ප්‍රශ්න පත්‍රේ බාටපත් වේවා ශක්ති ප්‍රමාණය විශ්නා ගැනීමේ ශක්තිය තම තමන් තුළට පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා හිරු දිනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.